බුදු පියාණන් වහන්සේ ළඟට නොයෙකුත් මාදිලියේ පුද්ගලයන් ආවා. මේ සෑම දිනෙකම ආවේ බුදුහාමුදුරන්ට নমස්කාර කරන්න නෙමෙයි, වඳින්න පුදන්න නෙමෙයි. ඒ සියලු දෙනාම ආවේ වාද විවාද කරලා බුදු පියාණන් වහන්සේට නිନ୍ଦා අපහාස කරන්නම් කියලා හිතාගෙන ආවේ. කවුද මේ ආවේ? මිත්‍යා දෘෂ්ටිකයෝ. අබෞද්ධයෝ. දාර්ශනිකයෝ, චින්තකයෝ, ආජීවකයෝ, අන්‍ය ශ්‍රමණයෝ, බ්‍රාහ්මණයෝ මේ සියලු දෙනාම බුදු පියාණන් වහන්සේ දමණය කළා. කොහොමද දමණය කළේ? උඩින් යටින් ගිහිල්ලා නෙමෙයි. 이르දි ප්‍රාතිහාරි පාලා නෙමෙයි. එදා බුදු පියාණන් වහන්සේ ඒ අය ඉදිරියේ 이르දි ප්‍රාතිහාරිය පාන් පටන් ගත්තා නම් ඒ අයත් ආකාශයට නැගිලා බුදු පියාණන් වහන්සේත් සමග ආකාශයේ කරණංගායි. ආකාශයට නගින්න පුළුවන් මහා ඍද්ධිමතුන් ආවේ. ඒ ඍද්ධිමතුන්ට පුළුවන් මේ ලෝකේ ලෝකාන්තයට ගියා යාවේ. ඒ කට්ටියට ආකාශයේ කරණම් ගහන්න පුළුවන්. ජලයේ පිට ගමන් කරන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේ ඒව කරන්න ගියේ නෑ. පරසිට කියන්න ගියේ නෑ. උන්වහන්සේ ඒ ප්‍රතික්ෂේප කළා. හෘදි ප්‍රාතිහාර්ය, ආදේශනා ප්‍රාතිහාර්ය ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේ අගය කොට සැලකුවේ අනුශාසනී ප්‍රාතිහාර්ය. අනුශාසනී ප්‍රාතිහාර්ය. මොකද්ද මේ අනුශාසනී ප්‍රාතිහාර්ය? සන්දස්සේසි, සමාදපේසි, සමුත්තේජේසි, සම්පහන්සේසි. මෙන්න මේකයි. ඒ අයට ලෝකය කියන්නේ කුමක්ද කියා පෙන්නවා. සන්දස්සේසි කියන්නේ ඒකයි. ලෝකය කියන්නේ කුමක්ද? දුක යම් තැනකද එතන ලෝකයයි. අන්න එතනින් පටන් ගත්තේ. ලෝකේ යම් තැනකද එතන දුකයි. ඒක පටන් ගත්තේ පටිච්ච සමුප්පාද න්‍යායට අනුව. ලෝකෙහි යථාර්ථය අනිත්‍යයි දුකයි අනාත්මයි මේක තමයි ලෝකේ පෙන්නකොට ලෝකේ යථාර්ථයේ වශයෙන් කතා කරන්න තියෙන්නේ. නමුත් පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ධර්ම දේශනා කරනකොට මේ ත්‍රිලක්ෂණයේ ඵල ලක්ෂණය තමයි උන්වහන්සේ ඉදිරිපත් කරන්නේ. මොකද්ද? පටිච්ච සමුප්පාද න්‍යායට අනුව දකින්න ඕනේ ඵලය ඉස්සරලා. ආන් ඒක තමයි උන්වහන්සේ ඉස්සරලාම ඉදිරිපත් කළේ. සන්දස්සේසි. ලෝකේ දුකයි. මෙන්න මේ ප්‍රකාශනයේ තමයි පළවෙනි බුදුබණ පදය. දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකෝ ලෝකේ දුක මත පිහිටා ඇත. දුක්ඛේ ඥානං චතුරාර්ය සත්‍යයේ පළවෙනි සත්‍යයත් ඒකයි. ආන් එතනින් තමයි උන්වහන්සේ අර මිත්‍යා දෘෂ්ටික පිරිස දමනය කිරීම සඳහා ආරම්භ කළේ. මිත්‍යා දෘෂ්ටිකයන් දමනය කරන්න සම්මා දිට්ඨිය ඉදිරිපත් කරන්න ඕනේ. නිවැරදි දර්ශනයක් දෙන්න ඕනේ. තිරිසනුන් দমনය කරන්න බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කළේ නැහැ. තිරිසනුන් দমনය කරන්න උන්වහන්සේ ඉදිරිපත් කරගත්තේ කුමක්ද? මහා මෛත්‍රිය. ඒ මහා මෛත්‍රිය හමුවේදී ද්වේෂයෙන් ඉදිරියට ආවා වූ තිරිසන් සතුන් පවා දන ගැහුවා. එදා නාලාගිරි හස්ති රාජයා රාකල ගණනාවක් බීගෙන ගස්ගල් පෙරලාගෙන මිනිසුන් මරාගෙන පොළව ගුගුරුවාගෙන එන අවස්ථාවේදී නාලාගිරි හස්ති රාජයාට උන්වහන්සේ ධර්ම දේශනා කරන්න ගියේ නැහැ. උන්වහන්සේ ළඟ මහා මෛත්‍රිය තිබුණා. මහා කරුණාවක් තිබුණා. මහා ප්‍රඥාවක් තිබුණා. මෙන්න මේ මහා කරුණාවෙන් මේ තිරිසන් සතා দমনය කරන්න මහා මෛත්‍රිය නැමැති බලවේගය ඉදිරිපත් කළා. ඒක ඉදිරිපත් කළේ මෝඩකමෙන් නෙමෙයි ප්‍රඥාවෙන්. උන්වහන්සේ දන්නවා වෛරයට නම් මොකද්ද ඉදිරිපත් කරන්න ඕනේ? ද්වේෂයට ඉදිරිපත් කරන්න ඕනේ මොකද්ද? මෛත්‍රිය. ඒ මහා මෛත්‍රී හමුවේදී නාලාගිරි හස්ති රාජයා මහා පර්වතයක් හමුවේ හමුවේදී බොරළු කැටයක් වගේ බවට පත් වුණා. බොරළු කැටයකට පර්වතයක් පෙරලන්න බෑ. එහෙම්මම දන ගැහුවා. එදා අඟුලිමාල බුදු පියාණන් වහන්සේ පිටිපස ගමන් කරලා උන්වහන්සේ මරාගෙන ඇඟිල්ලක් කපා ගැනීම සඳහා ගමන් කරලා ගමන් කරලා පිටිපස්සෙන් පන්නලා පන්නලා පන්නලා එම්බා ශ්‍රමණේ හිටු කිව්වා. බුදු පියාණන් වහන්සේ එතන මෛත්‍රිය නෙමෙයි ඉදිරිපත් කළේ. එතන ඉදිරිපත් කළේ සම්මාදිට්ඨිය එහෙම නැත්නම් ප්‍රඥාව. අඟුලිමාල කියලා කියන්නේ ඊටාම හොඳ බුද්ධිමතෙක්, දාර්ශනිකයෙක්, චින්තකයෙක් මේ චින්තකයා দমনය කරන්න නම් දර්ශනයක් ඉදිරිපත් කරන්න ඕනේ. මම හිටලා තියෙන්නේ උඹ හිටපන් කිව්වා. මෙතෙන්දී අඟුලිමාල එකපාරට කල්පනා කළා මොකද්ද මේ බුදුහාමුදුරුවෝ මට කියන්නේ? මොකද්ද මේ ශ්‍රමණය මට මේ කියන්නේ? ගමන් කරමින් මම හිටලා තියෙන්නේ කියලා කියනවා. මොකද මේකේ තේරුම? මේ පිටින් පේන අර්ථය නෙමෙයි. මහා ගැඹුරක් තියෙනවා. මම මේ සසර ගමන නවත්තලා තියෙන්නේ මටත් මේ නවත්තන්න කියලා කියන්නේ. එහෙමම නැවැත්තුවා. අඟුලිමාලයේ තෙන්දී අනාගාමි තත්වයටපත් වුණා කියලා පොතේ සඳහන් වෙලා තියෙන්නේ. එක වචනයයි. එතෙන්ද මෛත්‍රියෙන් වැඩක් නැහැ. එතෙන්ද දෙන්න ඕනේ දර්ශනයක්මයි. ආන් ඒ වගේ අර දාර්ශනිකයන්, චින්තකයන්, මහා පඬිවරුන් দমনය කරන්න උන්වහන්සේ ඉදිරිපත් කළේ කුමක්ද? මහා ප්‍රඥාව. සන්දස්සේසි. මහා ප්‍රඥාවෙන් ඒ අයට ලෝකය කියන්නේ කුමක්ද කියලා පෙන්වනවා. පටිච්ච සමුප්පාද න්‍යායට අනුව පෙන්වුවේ නිකන් නෙමෙයි. ඉස්සල්ලාම් ඵලය පෙන්වුවේ. මේ ලෝකයේ පිළිබඳව දැක ගැනීමට හැකි ඊටාව පහසුවෙන් දකින්න පුළුවන් ඕනම කෙනෙකුට දකින්න පුළුවන්. ඵලය තමයි උන්වහන්සේ ඉදිරිපත් කළේ. සන්දස්සේසි ලෝකය කියන්නේ කුමක්ද? ලෝකය කිව්වත් එකයි දුකක් කිව්වත් එකයි. මෙන්න මේ පළවෙනි බුදුබණ පදය දුක්ඛේ ඥානං දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකෝ අර තමන් ළඟට ආවා වූ දාර්ශනිකයන් චින්තකයන්ට මේ පණිවිඩය ලැබුණා. මේ ධර්මයේ ශ්‍රවණය කළා. හැබැයි මේ මිත්‍යා දෘෂ්ටික චින්තකයන් දාර්ශනිකයන් මහා ඍෂිවරුන් ගොච්චර මිත්‍යා දෘෂ්ටිකයන් වුණත් ඒ අය බුද්ධිමතුන්. ඒ වගේම අවංකාය. බුද්ධිමතුන් කියලා කියන්නේ කියන දේ තේරුම් ගත හැකි ශක්තිය තියෙන අය. අවංකාය. බුදුදහමෙන් ප්‍රයෝජනෙ ලබන්න අවශ්‍ය කරන අවශ්‍යතාවයන් දෙක මේ කට්ටියට තිබුණා. කට්ටිය මේ ධර්මයේ ශ්‍රවණය කළා. ලෝකේ දුකයි කියන බුදු බණ පදයේ පළමුවෙන් අහගත්තා. අහගෙන එකපාරටම ගිලගත්තේ නෑ. ඒ අය පරීක්ෂා කරන්න පටන් ගත්තා. මොකද්ද මේ දුක? ලෝකය. බුදුහාඳුරෝ දේශනා කරන්නේ ලෝකයේ දුකයි කියලා. ඊළඟට ඒගොල්ල පරීක්ෂණේ ආරම්භ කළා. කොහොමද ආරම්භ කළේ? ලෝකය කියන්නේ කුමක්ද? ඔන්න ඔතනින් පටන් ගත්තේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යම් තැනක ලෝකයේද එතන දුකයි කියලා. මේ කට්ටිය ඊළඟට ගියේ කොහොමද පරීක්ෂණය ආරම්භ කළේ? යම් තැනක දුකද එතන ලෝකයයි. යම් තැනක ලෝකයේද එතන දුකයි. එවනම් ඒකේ පරීක්ෂණය ආරම්භ කරන්න ඕනේ යම් තැනක දුකද එතන ලෝකයයි. මෙන්න මේ විදිහට ඒගොල්ලෝ පරීක්ෂා කරගෙන ගියා මේ දුක තියෙන්නේ කොහෙද කියලා. ගස්ගල් පර්වත ළඟට ගිහින් බැලුවා. ඒවට බැන්නා, ගැව්වා, කැපුවා, කෙටුවා, පිච්චුවා කතාවක්වත් නැහැ. මලමිනියක් ළඟට ගියා. බැන්නා, ගැහුවා, කැපුවා, කෙටුවා, පිච්චුවා කතාවක්වත් නැහැ. ජීවත් වෙන සත්වයෙක් ළඟට ගිහිල්ලා බැලුවා. එතනවත් මේ දුක තියනවද කියලා. බැන්නා, ගැහුවා. හ්ම්. කෑ ගහන්න පටන් ගත්තා. දුකයි දුකයි කියලා. අන්න එතෙන්දී ඒගොල්ල තීරණය කළා මෙන්න මෙතනයි ලෝකය. කොතනද ඒ ලෝකයේ තියෙන්නේ? සිතයි කයයි දෙක එකට එකතු වුණ තැන හේවත් ජීවිත පැවැත්ම තුල හේවත් සත්වයා තුල මෙන්න බුද්ධානුමත ලෝකය. ඉමස්මින් ඒව ව්‍යාමත්තේ කලේවරේ ස සංයම්මිස මනකේ ලෝකංජ පඤ්ඤපේමි. ඔන්න ලෝකේ බුදුහාඳුර පනවපු තැන මේ චින්තකේ ඔන්න දැක්ක තැන යම් තැනක දුකද එතන ලෝකයයි. යම් තැනක ලෝකයේද එතන දුකයි. මෙන්න මේ පරීක්ෂණය ආරම්භ කරලා ඊළඟට උන්වහන්සේ මේ ලෝකයේ පිළිබඳව යථාර්ථයේ දකින්ද ක්‍රමවේදයක් ඉදිරිපත් කළා. සතිපට්ඨාන සූත්‍රය කියන්නේ ආන් ඒකයි. සතිපට්ඨාන සිහිය පිහිටවා ගන්නවා ස්ථාන හතරකට. කාය, වේදනා, චිත්ත, ධම්ම. මේ මේ සතිපට්ඨාන සූත්‍ර සූත්‍රයට අනුව ඒ කට්ටිය පළමුවෙන්ම කය සම්බන්ධ කරගෙන අපි විඳින්නා වූ දුක දැක්කා. ඊළඟට මානසික දුක දැක්කා. ඊළඟට චෛතසික දුකත් උන්වහන්සේ පෙන්නවා. මා මේ දේශනාවෙම මීට පෙර දැන් මේ දේශනාවේ මුල අවස්ථාවේදී මම මේ කාරණා පෙන්නවා. මේක මතක් කර දීමක් විතරයි කියන්නේ. මෙන්න මේ ටික දේශනා කරලා අවසන් වෙනකොට ඒ කට්ටිය තීරණයක් ගත්තා. මොකද්ද? ලෝකය කියන්නේ කරදරයක්. අවහිරයක්. අසත් ධර්මයක්. දුකක්. පීඩාවක්. මෙන්න මේ දර්ශනේ ඇතිවෙනවා සමගම ඒ කට්ටිය ලෝකය ප්‍රතික්ෂේප කළා. ලෝකෝත්තර නිර්වාණයට පැහැදීම ඇති කරගත්තා. මෙන්න මෙතන තමයි දැන පැහැදීම කියලා කියන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම කරන්නේ මොකද්ද? මම ළඟට එන්නා වූ පිරිසට මෙන්න මේ න්‍යායට අනුව පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ලෝකය කියන්නේ කුමක්ද කියලා පෙන්නනවා පෙන්නලා ඉවර වෙලා ඒ අයට දැන පැහැදීම ඇති කරලා දෙනවා මේ දැනපැහැදීම ඇති කර ගන්නවා සමග මේ පිරිස එතන ඉඳන් කරන්නේ කුමක්ද? තවත් ලෝකයකට රින්ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයාගේ එකම එක අභිමතාර්ථයේ ලෝකේ අතහැරලා දාලා යාමයි. එතන ඉඳන් ඒගොල්ල කරන හැම දෙයක්ම සීලයක් රැක්කත් දානියක් දුන්නත් මොන දෙයක් කළත් නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව කරන්න පටන් ගන්නවා. ආන් එතන තමයි පාරමිතා පූර්ණේ ආරම්භ වෙන්නේ. මහණෙනි ඒක නිසා ඔබලාත් මා කරන දේම කළ යුතුය. මොකද්ද? චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං දේශේත භික්කවේ ධම්මං ගමක් ගමක් නගරයක් නගරයක් පාසා යන්න ඒ අයට හිතසුව පිණිස ඒ අයගේ යහපත පිණිස ධර්ම දේශනා කරන්න කුමක් සඳහාද අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා බියෝ භාවාය නොපැහැදුණු ඇත්තන්ගේ පැහැදීම සඳහාත් පැහැදුණු ඇත්තන්ගේ පැහැදීම දියුණු කර ගැනීම සඳහා ධර්ම දේශනා කරන්න කිව්වා කුමකටද පහදින්නේ සද්ධර්මයට සද්ධර්මය කියන්නේ මොකද්ද නිර්වාණ ධර්මය අසද්ධර්මයට පැහැදිලා අසත් ධර්මයට මුලා වෙලා ඉන්න අය ඒ මුලාවෙන් අතමුදවාගෙන සත් ධර්මයට පැහැදීම ඇති කරලා දෙන්න කිව්වා. ඒ ටික කරපුවම මුද්දටම ඇති කිව්වා. ඒ ටික කරනවා සමගම මොකද්ද වෙන්නේ? ආර්ය සමාජයක් බිහි වෙනවා. උත්තම සමාජයක් බිහි වෙනවා. ශ්‍රේෂ්ඨ සමාජයක් බිහි වෙනවා. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ අරිය ශාවකෝ ධර්මයේ දැනගෙන ධර්මයට පැහැදීම ඇති කරගත්ත සමාජයක් තියෙනවා නම් ආන් ඒ සමාජය තමයි උත්තරම සමාජය. ආර්ය සමාජය කියලා කිව්වත් කමන්නේ මේ මේ සමාජය ඇති කර දීම තමයි බුදු පියාණන් වහන්සේගේ එකමේක අභිමතාර්ථය. උන්වහන්සේගේ දේශනාවේ පළවෙනි පියවරෙන් කරන්නේ ඕනෝකයි දැන පැහැදීම ඇති කරලා දෙනවා. ශ්‍රද්ධාව ඇති කරලා දෙනවා. ඒ සඳහා සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාව දේශනා කරනවා ඉරියාපත පබ්බ චතුසම්පජඤ්ඤ පබ්බ කියලා පරිච්ඡේද දෙකක්. ඉස්සල්ලාම දකින්නේ සතර ඉරියව්. ඊළඟට සියලුම ඉරියව්. ඉරියව් කියලා කියන්නේ මෙහාට මෙහාට දඟලන එක ඉරියව් පවත්නවා කියන්නේ ඉඳ ගන්නවා, හිට ගන්නවා, හෙට යනවා, මෙහෙට යනවා ඈ. මොකටද මේවා කරන්නේ අපි? ඇයි එක විදිහකින් ඉන්න බැයිද? ආන් ඒ ගැන හිතන්නේ කිව්වා. මේ දාර්ශනිකයන් හිතන්න පටන් ගත්තා. හිතාගෙන හිතාගෙන යනකොට මේ කියන්නේ ඇත්ත නේනම්. අපි උදේ ඉඳන් රෑ වෙනකන් රෑ ඉඳන් එළි වෙනකන් ජීවත් වෙනවා කියන්නේ මොකද? දඟලනවා. ඇයි මේ දඟලන්නේ? සැප නිසා නෙමෙයි දුක නිසා. අන්න එතෙන්දී ඒගොල්ලෝ තීරණය කළා ලෝකේ දුකයි කියලා. දැනගත්තා. එතන ඉඳන් නිර්වාණගාමි මාර්ගය ආරම්භ කළා. පළවෙනිම තියෙන සෝවාන් මාර්ගය ඒ සෝවාන් මාර්ගයේ ගිහිල්ලා සම්මාදිට්ඨිය ඇති කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළු වෙලා ඉදිරියට යාම. සද්ධාව ඇති කරලා දෙනවා කියන්නේ ඔන්න උතුණයි. මේ දේශනාව කරනකොට මම මේක පැහැදිලි කරලා දුන්නා. ඊළඟට මොකද කරන්න ඕනේ? මේ සද්ධාව දියුණු කරගන්න ඕනේ. දියුණු කරනවා කියලා කියන්නේ භාවිතා බහුලීගතා යලිත් යලිත් යලිත් යලිත් මේ ජීවිත පැවැත්මෙහි දුක දකින්න ඕනේ. හැම ඉරියව්වක් ළඟදීම දුක දකින්න ඕනේ. දුක දැකගෙන ඉදිරියට යන්න ඕනේ. එතකොට දුක දකින වාරයක් පාසාම පහදින්නේ කොහාටද? නිර්වාණයට. නිර්වාණයට පහදින වාරයක් පාසාම පාරමී පූර්ණය ආරම් දියුණු වෙන්න පටන් ගන්නවා. එයාට දැන් එකම එක කාර්යයයි තියෙන්නේ. මොකද්ද? නිවන් දැකීමේ කාර්ය පමණයි. ඒ කාර්ය ආරම්භ කරව පුද්ගලයා මේ සියලුම ලෝක ධර්මයන් අතහරින්න බැරි වුණත් අවශ්‍ය ප්‍රමාණයට ලෝක ධර්මයන් තියාගෙන නිර්වාණයට බාධා කර දේවල් සියල්ලක් මයින් කරනවා. නිර්වාණයට හිතවත් දේවල් පමණයි ගන්නෙ අනික් ඔක්කොම අයින් කරලා දානවා. මෙන්න මේ විදිහට සද්දා භාවනාව කරගෙන යනවා කොහොමද හැම ඉරියව්වක් ළඟදීම දුක දකිමින් ඉදිරියට යනවා. එතකොට දුක දකිමින් ඉදිරියට යනකොට මොකද වෙන්නේ කියලා ඊනකට අපි පොඩ්ඩක් බලන්න ඕනේ. සක්කාය දිට්ඨිය තමයි සසර බැඳලා තියෙන පළවෙනි සංයෝජනය. පළවෙනි සංයෝජනය. සක්කාය දිට්ඨිය කඩාගත්තොත් තමයි අපිට මේ සංසාරයෙන් ඈතර වෙලා ගොඩ වෙලා යන්න පුළුවන්කම තියෙන්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ කොමක්ද කියන එක හොඳින් තේරුම් ගන්න ඕනේ. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ආත්ම දිට්ඨියේ දැඩි බව. ආත්ම දිට්ඨිය කියන්නේ ලෝකයේ නිට්ටයයි සැපයි හොඳයි කියන පිළිගැනීම. මේක පිළිගැනීමක් මේ මුලාවක් මේ ආත්ම දිට්ඨිය ඇති වෙන්නේ අවිද්‍යාව නිසා, අනවබෝධය නිසා. අනවබෝධයෙන් ලෝකයට මුලා වෙනවා. කොහොමද? නිට්ටයයි සැපයි කියලා මුලා වෙනවා. මේක අසත් ධර්මයක්. මුලාව කියන්නේ ආත්මදිට්ඨිය කියන්නේ තසත් ධර්මයක්. මේ අසත් ධර්මයේ වනාහි අනායාසයෙන් වැඩෙනවා. ඒ මොකද කියන්න බලන්න. අසත් ධර්මයේ අනායාසයෙන් වැඩෙනවා. මොකද දන්නවද? ලෝකය අසත් ධර්මයක්. ලෝකය කියන්නේ අසත් ධර්මයක්. ඒක නිසා අසත් ධර්මයේ අසත් ධර්මයේ කරා ඇදගෙන යනවා. ආන් ඒක අනායාසයෙන් වැඩෙන්නේ. ඒතර මේ ආත්මදිත්‍ය කියන අසත් ධර්මය අනායාසයෙන්ම, નિરાයාසයෙන්ම වැඩෙන්න පටන් ගන්නවා. කොහොමද? ලෝකය නිට්ටයයි, නිට්ටයයි, සැපයි, සැපයි, හොඳයි, හොඳයි ඈ කොහොම වැඩෙනවා. වැඩෙන්න වැඩෙන්න මේකට මොකද වෙන්න ඕනේ? දැඩි වෙනවා. ආත්ම භාව කෝටි ගණනක් මේක වැඩිලා තියෙන්නේ. එකක් දෙකක් නෙමෙයි. දැඩි වෙලා තියෙන්නේ. ආන් ඒ දැඩි වුණා වූ ආත්ම දිට්ඨිය තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. දැඩි වුණා වූ ආත්ම දිට්ඨිය. දැන් එතකොට මොකද කරන්න ඕනේ? ප්‍රතිවිරුද්ධ බලවේගයක් පිටත් කරලා යවන්න ඕනේ. ඒතර මොකද්ද මේ සක්කාය දිට්ඨිය කියන්නේ? ලෝකයේ නිට්ටයයි සැපයි හොඳයි කියන පිළිගැනීමනේ. දැන් ප්‍රතිවිරුද්ධ බලවේගය මොකද්ද? අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේක ඇත්ත. බොරුවක් නෙමෙයි. නිට්ටයයි සුඛයි ආත්මයි කියන මුලාවක්. කවදාවත් ලෝකේ නිට්ටයයි කියලා දකින්න බෑ. සැපයි කියලා දකින්නත් බෑ. ඇයි දකින්න බැරි? දකින්න තියෙන්න එපාය. නැති දෙයක් දකින්න පුළුවන්. එහෙනම් එතන තියෙන මුලාවක්. ලෝකේ නිට්ටයයි සැපයි ආත්මයි කියන එක. දැන් මෙතන තියෙන දැනීමක්. ලෝකේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක. දැන් එතකොට මුලාව මුලාව නැති කර ගැනීම සඳහා ප්‍රතිවිරුද්ධ බලවේගයක් යවනවා. මොකද්ද? අනිත්‍යයි දුකයි අනාත්මයි. අතන මුලාවක් මෙතන දැනීමක්. එතකොට ප්‍රතිවිරුද්ධ බලවේගය ඊටාම ප්‍රබලයි නේද? පිළිගැනීමයි දැනීමයි කිව්වහම දැනීම ඊට වඩා හුඟක් වෙනස් උසස් නේද? එහෙනම් අති ප්‍රබල ප්‍රතිවිරුද්ධ බලවේගයක් පිටත් කරලා යවන්නයි දැන් හදන්නේ. කුමක් සඳහාද? සක්කාය දිට්ඨිය නැති කර ගැනීම සඳහා. එතකොට මේ ත්‍රිලක්ෂණෙහි ඉස්සල්ලාම බුදු පියාණන් වහන්සේ පිටත් කරලා යවන්නේ කිව්වේ දුක්ඛ ලක්ෂණය. මොකද සාමාන්‍ය ජනතාවට පටිච්ච සමුප්පාද න්‍යායට අනුව දකින්න පුළුවන් ඵල. <coughs> ඵලය දකින්න පුළුවන්. ඒතර ත්‍රිලක්ෂණේ ඵල ලක්ෂණේ තමයි දුක. ආන් ඒක නිසා බුදු පියාණන් වහන්සේ ඉස්තරලාම ලෝකේ දුකයි කියන කාරණාව පෙන්නවා. පෙන්නනවා සමගම නිර්වාණයට පැහැදීම ඇති කරගෙන හැම ඉරියව්වක් ළඟදීම ලෝකය දුකයි දුකයි දුකයි දුකයි කියාගෙන ඉදිරියට යනවා. ආන් දැන් සක්කාය දිට්ඨියට මොකද වෙන්න ඕනේ? දැන් අති ප්‍රබල ප්‍රතිවිරුද්ධ බලවේගයක් යවලා තියෙන්නේ. නැති වෙන්න ඕනේ නේද? මෙන්න සක්කාය දිට්ඨිය නැති කරගන්න ක්‍රමය. සක්කාය දිට්ඨිය නැති වෙනවා සමග මොකද්ද වෙන්නේ? සම්මා දිට්ඨිය ඇති වෙනවා. මොකද්ද මේ සම්මා දිට්ඨිය කියන්නේ? සම්මා දිට්ඨිය කියන්නේ ආත්ම දිට්ඨිය සියුම් වුණ අවස්ථාව. ආත්ම දිට්ඨිය සියුම් වුණ අවස්ථාව. සියුම් වුණා වූ ආත්ම දිට්ඨිය තුළින් විනිවිද පේන්න පටන් ගන්නවා. දැන් යථාර්ථයේ දකින්න බැරි වෙලා තියෙන්නේ මොකද? ආත්ම දිට්ඨිය ගොරෝසු වෙලා දැඩි දැඩි වෙලා තියෙන්නේ. ඒක නිසා යථාර්ථයේ දකින්න බෑ. එහෙමනම් යථාර්ථයේ දකින්න නම් ඉස්සරලාම කරන්න ඕනේ මොකද්ද? ආත්ම දිට්ඨිය නැති කරගන්න එක නෙමෙයි මේක එකපාරට නැති කරන්න බෑ සියුම් කරගන්න ඕනේ. ආන්ගේ සියුම් වුණා වූ ආත්ම දිට්ඨිය තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒ අස්සෙන් විනිවිද දකින්න පුළුවන්. තේරුණේ? මම උදාහරණයක් කියන්නම්. යම්කිසි පුද්ගලයෙක් කාමරයක ඉන්නවා කොටු වෙලා අඳුරු වෙලා අඳුරු ගුහාවක් වගේ කාමරයේ කොටු වෙලා ඉන්නවා. මෙයාට දැන් මේ එහා පැත්ත පේන්නේ නැහැ. මෙයා දන්නේ නැහැ මේ කාමරය පිළිබඳව. මේ බිත්ති වැඳලා තියෙන්නේ මොන වෑන්ද? කළුගල් වලින්ද, ගඩොල් වලින්ද, එහෙම නැත්නම් වෙන මොකයකින්ද කියලා දන්නෙත් නැහැ. අරකට ඉතින් කොටු වෙලා අඳුරු ගුහාවකට වෙලා දුකසේ ඉන්නවා. මේ වගේ කාමර ගොඩක් තිබිලා තියෙනවා. එක කාමරයක් විතරක් නෙමෙයි. මේ වගේම තවත් කාමරයක හිටිය මිනිහෙක් තව කෙනෙකුගේ උපදෙස් අනුව ඒ කාමරයෙන් පිට වෙලා තියෙනවා. කොහොමද පිට වෙලා තියෙන්නේ? එයාට කියලා තියෙනවා මේ කාමරය කළු ගල් වලින් නෙමෙයි හදලා තියෙන්නේ. මේක හදලා තියෙන්නේ මේ බිත්ති සකස් කරලා තියෙන්නේ ඉටිකොළ වලින්. ඉටිකොළ 50ක් තියෙනවා අපිට. දැන් ඔබ මොකද කරන්න ඕනේ? ඔය ඉටිකොළ ගලවපන්. එකින් එක ගලවපන්. ඉතින් මේ මේ මිනිහා ඉටිකොළ ගලවන ගලවන ගලවන ගලවන ගියා හිටපිට 47ක් ගැලෙව්වා ආන් දැන් එහා පැත්තේ විනිවිද පේන්න පටන් ගත්තා. අවට පරිසරයේ ලස්සනට නිවැරදිව පේන්න පටන් ගත්තා. හැබැයි පැහැදිලිව පේන්නේ නැහැ. ඇයි අස්සෙන්නේ දකින්නේ? ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? අනික් ඉටිකොළ ටිකක් ගලවගෙන निराවරණව පැහැදිලිව එහා පැත්ත දැකලා අර කාමරයෙන් එළියට ඇවිදලා බොහෝම සන්තෝෂයෙන් ඉන්නවා. මුලාවෙන් අත මිදලා ඉන්නවා. අඳුරු ගුහාවෙන් එළියටලා ඉන්නවා. මෙන්න මේ මිනිහා අර ඉටිකොළ කාමරේ අඳුරු ගුහාවට වෙලා ඉන්න ඒ ඒ මිනිහට කරුණාවෙන් යුක්තව කියනවා හලෝ මේ මමත් ඕ වගේම තැනක තමයි හිටියේ. මගේ කල්යාණ මිත්‍රයෙක් කිව්වා ඔය කාමරේ සකස් කරලා තියෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. ඕක සකස් කරලා තියෙන්නේ ඉටිකල වලින්. මම දන්නවා ඒක. දැන් ඔයත් මොකද කරන්න ඕනේ? ඕවා එකින් එක එකින් එක ගලවලා දාන්න. කියලා අර කාමරේ ඉන්න මිනිහට තව එක්කෙනෙක් ඒ වගේ කාමරයක ඉඳලා එළියට ආපු පුද්ගලයෙක් දැනුවත් කළා. මෙයා අර පුද්ගලයාගේ වචනේ පිළි අරගෙන ඉටිකොළ ගලවන්න පටන් ගත්තා. වටේටම ගලවන්න එක තැනකින් නෙමෙයි. වටේටම ගලවන්න පටන් ගත්තා. ගලවගෙන ගලවගෙන ගලවගෙන යනකොට මෙයා 47ක් දැන් ගලවලා තියෙනවා. ආන් දැන් මෙයාට හැම තැනම විනිවිද පේන්න පටන් ගන්නවා. එහා පැත්තේ බල්ලෝ ඉන්නවා, හරක් ඉන්නවා, මිනිස්සු ඉන්නවා. බල්ලෝ බල්ලෝ බව පේනවා. හරක් හරක් බව පේනවා. මිනිස්සු මිනිස්සු බව පේනවා. එක බල්ලෙක්වත් පැහැදිලිව පේන්නේ නැහැ. නිවැරදිව පේනවා. තේරුණේ? නිවැරදිව පේනවා. පැහැදිලිව පේන්නේ ආන් ඒක තමයි හරි දැක්ම කියලා කියන්නේ. සම්මාදිට්ඨිය කියන්නේ ඔන්න ඕකයි. ඉටිකොල 47ක් ගලවපු අවස්ථාව. ආත්මදිට්ඨිය දැන් සියුම් වෙලා තියෙන්නේ. දැන් විනිවිද පේනවා. දැන් මෙයාට අවශ්‍ය කරනවා තව ටිකක් පැහැදිලිව දැක ගන්න. දැන් මෙයා ක්‍රමේ දන්නවා. <clears throat> මෙයාට සැකයක් නැහැ. තවත් එකක් ගලවනවා. <clears throat> ගලවපුවාම තව ටිකක් පැහැදිලි වෙනවා. එතකොට දැන් මෙයා 48 වෙනි එකක් ගලවුවා. ආන් එතන තමයි සක්‍රුදාගාමි මාර්ගඥානය කියන්නේ. 47ක් ගැලවීම සෝවාන් මාර්ගඥානය 48 වෙනි එක ගැලවීම සක්‍රුදාගාමි මාර්ගඥානය දැන් ඊට වඩා පැහැදිලි දැන් මෙයා නවත්තන්න බෑ ගලවලම දාන්න දැන් හදන්නේ කවුරු එපා කිව්වත් අහන්නෙත් නෑ තව එකක් ගලවනවා ඊට පස්සේ මෙයාට හැම තැනම තවත් පැහැදිලි වෙලා එහා පැත්ත පේන්න පටන් ගන්නවා. දැන් මෙයා නවත්තන්න බෑ මොනවා කරලවත්. මෙයාට අන්න එතන තමයි අර 49 වෙනි එක ගලවපු අවස්ථාව තමයි අනාගාමී මාර්ගඥානය. දැන් මේ පුද්ගලයා නවත්තන්න හම්බෙන්නේ නැහැ. කවුරු එපා කිව්වත් නවත්තන්නෙත් නැහැ. ගලවනවා 50 වෙනි එක. 50 වෙනි එක ගලවනවා සමගම අන්න නිරාවරණ ඥානය ලැබෙනවා. ආත්මදිට්ඨිය සමුච්ඡේද ප්‍රහාණය වෙන්නේ ඔන්න ඔතනින්. එතකොට සෝතේට ආපන්න වෙනවා කියන්නේ සම්මාදිට්ඨිය ඇති කරගන්නවා කියන එකනේ. එතෙන්නේ මොකද වෙන්නේ? ආත්මදිට්ඨිය සියුම් වෙලා යනවා. අර දැඩි බව නැති වෙලා සියුම් වෙනවා. ආන් ඒක තමයි සක්කාය දිට්ඨිය නැති වෙනවා කියන්නේ. දැන් කොහොමද මේක නැති කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි? මේක ඇති වුණේ කොහොමද සක්කාය දිට්ඨිය? ලෝකය සැපයි සැපයි සැපයි සැපයි සැපයි සැපයි කියාගෙන නිට්යයි නිට්යයි නිට්යයි සැපයි සැපයි කියාගෙන ආත්ම භාව කෝටි ගණනක් දැන් ඇවිදින් තියෙන්නේ. ඒක නිසා තමයි දැඩි උනේ. දැන් මොකද කරන්න ඕනේ? ප්‍රතිවිරුද්ධ බලවේගයක් එවන්න ඕනේ. ලෝකේ අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි දුකයි දුකයි දුකයි කියාගෙන යන එකයි තියෙන්නේ. අන්න එතකොට මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය නැති වෙලා සම්මා දිට්ඨිය ඇති වෙනවා. මෙන්න මෙතන හොඳට පැහැදිලි කරගන්න ඕනේ. මේ ධර්ම විවරණය ශාස්ත්‍රීයද අශාස්ත්‍රීයද? බුද්ධිගෝචරද? පිළිගත හැකිද? මෙන්න මෙතන පිළිගත්ත පුද්ගලයා කවදාවත් නවත්තන්න බෑ යාට. මේ ධර්ම විවරණය පිළිබඳව කිසිම සැකයක් නැතුව යනවා. ඊටාම ශාස්ත්‍රීයයි නේද? මේ ක්‍රමය. බුද්ධි ගෝචරයි නේද? කතා කරන්න ඔය කට්ටිය. ඔය කට්ටිය කතා කරන්නේ නැතුව මට දේශනා කරන්න බෑ. තේරුණා නේද? මෙන්න මෙතන පැහැදිලි කර දීම තමයි පළවෙනි පියවර. එතකොට කෙනෙක් අහන්න පුළුවන් කොහොමද හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ ආත්මභාව කෝටි ගණනක් දැඩි වෙලා තියෙන සක්කාය දිට්ඨිය මේ සතියකින් මාසකින් දෙකකින් එහෙම නැත්තම් මේ ආත්මභාවය තුළ නැති කරන්නේ කොහොමද? ආත්මභාව කෝටි ගණනක් යන්න ඉපාය. මේක නැති කරන්න නේද? ඇයි කෝටි ගණනක් ගිහිල්ලානේ මේක දැඩි වෙලා තියෙන්නේ කියලා ඕනනම් කෙනෙක් අහන්න පුළුවන්. එයාට මන් දෙන උත්තරේ මේකයි. මිනිහෙක් මුලා වෙලා ඉන්නවා තව මිනිහෙකුට අවුරුදු 50ක්. ඒ මිනිහා ගැන දන්න කෙනෙක් අර මුලා වෙලා ඉන්න තමාට කියනවා "හලෝ මේ ඔය මිනිහාගේ හැටි මෙහෙමයි. ඈ ඔය මිනිහට අහු වෙන්න එපා. මුලා වෙන්න එපා. මෙන්න මෙහෙමයි ඔය මිනිහාගේ හැටි" කියලා. තමාගේ හිතවත් කල්යාණ මිත්‍රයෙක් කියනවා. දැන් එතකොට මේක පිළිගත්ත පුද්ගලයාට මුලාවෙන් අත මිදෙන්නත් අවුරුදු 50ක් යනවාද? ඒ වෙලාවෙම අත මිදෙනව නේද? ඔන්න ඔකයි தত্ত্বය. එතකොට බුදු පියාණන් වහන්සේ තමන් ළඟට ආවා වූ පිරිස দমনය කළේ පළමුවෙනි පියවර වශයෙන් ගන්න ඕන ඕකයි. සද්ධාව ඇති කරලා දෙනවා. ලෝකේ යථාර්ථය පෙන්වනවා. පිහිනුම් තටාකයක් ළඟ දක්ෂ පිහිනුම්කාරයෙක් ඉන්නවා. මේ පිහිනුම් තටාකයෙන් නාලා පීනන්ඩ පිරිසක් එනවා. මේ පිරිස දන්නේ නැහැ මේ පිහිනුම් තටාකය පිළිබඳව. කොහාට පණේද දන්නේ නැහැ එකපාරට. ගලක් ගලක් උඩට පණේද මුලක් උඩට පණේද කිඹුලෑ කටට පණේද දන්නේ නැහැ මේගොල්ලෝ. ඉතින් මේක ගැන අවබෝධයක් නැහැ අර පිහිනුම් තටාකයේ පිළිබඳව හොඳට පිහිනලා ඒ පිහිනුම් තටාකයේ හොඳට පිහිනලා ඒ ගැන හොඳ අවබෝධයක් ඇති කාරුණික පුද්ගලයෙක් අර මිනිස්සුන්ට කියනවා හලෝ මේ මේකට බහින්න පුළුවන් පීනන්න පුළුවන් ඈ හැබැයි මෙතනින් බහින්න ඕනේ. උතනින් අතනින් බහින්න එපා. මෙතනින් බහින්න ඕනේ. අතන මුල, අතන ගල, අතන කිඹුලා ඉන්නවා. අතන දියසුලියක් තියෙනවා. මේ මෙතනින් බහින්න. මෙන්න මේ විදියට මේක පීනන්න. අර පැත්තට යන්න එපා. මේ පැත්තේ පීනන්න. කියලා ඒ පීනුම් තටාකෙට බැහැලා සුවසේ පිහිනන ආකාරය කියා දෙනවා. එය පිළිගත්තා වූ අර පිරිස ඒ පිහිනුම් තටාකෙට බැහැලා සුවසේ ජලස්නානය කරලා ක්‍රීඩා කරලා පීනලා යනවා යන්න. එතකොට අර කරුණාවන්ත පුද්ගලයා මේ කාරණාව කියලා දුන්න නිසා නේද මේ සුවසේ ඒ පිහිනුම් තටාකේ පිහිනගන්න පුළුවන් උනේ? කියලා නොදුන්නා නම් බෑ නේද? ආන් ඒ වගේ මහා කරුණික බුදු පියාණන් වහන්සේ මේ ලෝකේ නැමැති පිහිනුම් තටාකේ මෙන්න මේ ආකාරයයි තියෙන්නේ කියලා අවබෝධයෙන් යුක්තව පෙන්වා දෙනවා. උන්වහන්සේ තරම් මේ ලෝකයේ පිළිබඳව දන්න කිසිම කෙනෙක් නැහැ. ඒ මහා ප්‍රඥයන් වහන්සේ මහා ප්‍රඥාවෙන් ලෝකයේ යථාර්ථය දැනගෙන මහා කරුණාවෙන් යුක්තව මේ ලෝකයේ ජීවත් වෙන අයට කියලා දෙනවා. මෙන්න මෙහෙම ජීවත් වෙන්න මේක යථාර්ථය මේකයි. මේක වේගයක් තුලින් හටගත්ත දෙයක් ලෝකය කියන්නේ. චලනය තුලින් හටගත්ත දෙයක් අනිත්‍යයි. මේ ලෝකයේ තියෙන ඇලීමයි ගැටීමයි තණ්හාව. අනිත්‍යය කියන්නේ විනාශ වෙනවා. එතකොට මොනවද මේ වෙනස් වෙන්නේ? ඇලීමයි ගැටීමයි. ඒක නිසා දුකයි. මේක වටිනා දෙයක් නෙමෙයි. කියලා මහා කරුණාවෙන් යුක්තව මේ ලෝකයේ නැමැති පිහිනුන් තටාකයේ ඉන්නා වූ පිරිසට කියා දෙනවා. සන්දස්සේස කියන්නේ ඔන්න ඕකයි. ඊට පස්සේ දැන් ඒ කට්ටිය මේ ලෝකයේ යථාර්ථය දැකලා ලෝකයේ තුල සැපයක් නැති බවත් පැහැදිලිව දැනගෙන සැපේ තියෙන්නේ ලෝකයෙන් අයින් වුණොත් පමණයි කියලා තේරුම් අරගෙන හැම ඉරියව්වක් ළඟදීම දුක දැකගෙන ඉදිරියට ගමන් කරනවා. සද්දා භාවනාව කියන්නේ ඔන්න ඕකයි. ඉදිරියට ගමන් කරන්න කරන්න ලෝක ධර්මයන් ඉවත් වෙනවා. ලෝක ධර්මයන් ඉවත් වෙනවා කියන්නේ දුකින් අයින් වෙනවා කියන එකයි. <coughs> ලෝකේ දුකක් නම් ලෝකයේ ගිනි ගොඩක් නම් 11 ගින්නකින් දැවෙන තැනක් නම් ඒ ලෝකයෙන් ඉවත් වෙන්න ඉවත් වෙන්න ගිනි ගොඩකින් ඉවත් වෙලා සිසිල් ජලාශයක් ළඟට යන්නාසේ හැම පියවරක් ගාන මේ කට්ටියට සැනසීම සතුට සහනය ලැබෙනවා. ආයේ මේ ගමන නවත්තන්න හම්බෙන්නේ නැහැ කාටවත්. තේරුණා නේද? මේ ගමන නවත්තන්න බෑ. දිගටම යනවා. ආන් එතෙන්දී බුදු පියාණන් වහන්සේ පිළිබඳව මේ ධර්මයේ පිළිබඳව විශාල පැහැදීමක් ඇති වෙනවා. ලෝක ධර්මයේ කෙරෙහි කලකිරෙනවා කියන වචනේ මම කියන්නේ නෑ. ලෝක ධර්මයේ යථාර්ථය දැකලා ලෝක ධර්මයේ ප්‍රතික්ෂේප වෙනවා කාර්යතුලින්. ප්‍රතික්ෂේප වෙන්න වෙන්න නිර්වාණ ධර්මයට පැහැදීම ඇති කරගෙන ඉදිරියට යනවා. සද්දා භාවනාව කියන්නේ ඒකයි. දැන් ඉදිරියට යන්න ඇරලා <coughs> දැන් මේ අයට කියලා දෙන්න ඕනේ. ඔය ඔය විදිහටම ගියාට වැඩක් නෑ. මේකට තවත් දේවල් තියෙනවා. හ්ම්. ලෝකේ දුකයි කියලා දැනගත්තටම බෑ. ඒ නිර්වාණය කරා යා යුතු ක්‍රමයක් තියෙනවා. මොකක්ද ඒ ක්‍රමය? සීල, සමාධි, ප්‍රඥා. අන්න එතන ඉඳන් උන්වහන්සේ මේ අයට සීලය පිළිබඳව දේශනා කරනවා. එහෙම ගමන් කරන්න ඇරලා ආයෙත් පටිච්ච සමුප්පාදේ පටන් ගන්නවා. යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති. පටිච්ච සමුප්පාදේ දකින්නේ යමෙක්ද ඒ තැනැත්තා පමණයි ධර්මයේ දකින්නේ. පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ආයෙත් උන්වහන්සේ පටන් ගන්නවා. මේ දේශනාව දිගටම කරගෙන යන්න. මං කරන්නෙත් ඒකම තමයි. අනුශාසනීය ප්‍රාතිහාර්ය. පටිච්ච සමුප්පාදය අද ධර්මය දැනගන්න බොහෝ දෙනෙකුට බැරි වෙලා තියෙන්නේ පටිච්ච සමුප්පාදයට බය වෙලා ඉන්නවා පිරිස. බය වෙලා නෙමෙයි බය කරලා තියෙනවා. පටිච්ච සමුප්පාදයේ මහා ගැඹුරුයි. ඕක සාමාන්‍ය ජනතාවට අවබෝධ කරගන්න බැහැ. මහා ධර්මතරයට පමණම අවබෝධ කරගන්න පුළුවන්. ඈ ධර්මයේ දැනගත් අයටයි පටිච්චසමුප්පාදේ දකින්න පුළුවන් කියලා මිනිස්සු බය ගන්නකම්. බුදුහාමුදුරෝ දේශනා කරනවා පටිච්චසමුප්පාදේ දැනගත් අයට පමණයි ධර්මයේ දකින්න පුළුවන් කියලා. පටිච්චසමුප්පාදේ දැකගත් අයට පමණයි ධර්මයේ දකින්න පුළුවන්. මේකයි බුද්ධ දේශනාව. දැන් වෙලා තියෙන්නේ ඒක අනිත් පැත්ත හරවලා. ධර්මයේ දැක්ක අයට ඊතරළු පටිච්චසමුප්පාදේ දකින්න පුළුවන්. පුදුම කතාවක් නේ. තන්නේ කරම කන පිට හරවලා නැතිෙන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් පටිච්ච සමුප්පාදේ දැක්කනම් ඊට පස්සේ තමයි යා ධර්මයේ දකින්නේ. දැන් ඒක අනිත් පැත්ත නෑ තියෙන්නේ. ධර්මයේ දැක්කායట్లా පටිච්ච සමුප්පාදේ තියෙන්නේ. මෙන්න මේ බුදුදහම කන පිට හැරවීම නිසා අද බොහෝ දෙනෙකුට පටිච්ච සමුප්පාදය දකින්න බැරි වෙලා තියෙනවා. මොකද පටිච්ච සමුප්පාදයට බය වෙලා ළඟට එන්න ළඟට එන්නේ නැහැ. පටිච්චසමුප්පාදේන කතා කතා කරනකොට පැනලා දුවනවා. බොහෝ දිනේ. ඉතින් පුළුවන් ධර්මයේ දකින්න. ඔන්න ඕකයි ප්‍රශ්නේ. ඕකයි తত্ত্বය. මේක අවබෝධ කරගන්න ඕනේ. පටිච්ච සමුප්පාදයේ ගැඹුරු බව මාත් දන්නවා. පටිච්ච සමුප්පාදයේ ගැඹුරුය කියන්නේ දර්ශන ලෝකයේ පතුල කියන එකයි. කිසිම කෙනෙක් ඔතෙන්ට බැස්සේ නැහැ. ඈ අනික් සියලුම දෙනා ඔය ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ මහා දාර්ශනික විප්ලවයක් නේ තිබුණේ. ඒගොල්ල ප්‍රකාශ කළා මේ ලෝකය මහා බ්‍රහ්මයා විසින් නිර්මාණය කරන ලදී. මේක මහා බ්‍රහ්මයාගේ නිර්මාණයක්. මැවීමක්. තව සමහරෙක් කිව්වා මේක මේ මහා බ්‍රහ්මයාගේ නිර්මාණයක් නෙමෙයි. මේක මේ ඉබේ හටගත්ත දෙයක් කියලා. මෙන්න මේ වාද දෙක තමයි තිබුණේ ඉන්දියාවේ කාලේ. නිර්මාණවාදයයි අහේතු අප්‍රත්‍යවාදයයි. මේ වාද දෙකම පිළිගත්තේ නැති පිරිසක් හිටියා. ඒ අය තමයි චින්තකයෝ කියලා මං කියන්නේ චින්තකයෝ දාර්ශනිකයෝ ඒ කට්ටිය පිළිගත්තේ නැහැ දෙකම. ඒ කට්ටිය ඇත්ත හොයාගෙන ගියා. මොකද්ද ඇත්ත? මේක ඉබේ හටගත්ත දෙයක්ද? එහෙම නැත්නම් මැවුම්කාරයෙකුගේ මැවීමක්ද? හොයාගෙන ගියා. හොයාගෙන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මේ දාර්ශනිකයන්ගේ මහා ප්‍රඥ සිද්ධාර්ථ උතුමන් වහන්සේට ඇත්ත හම්බ වුණා. මොකක්ද ඇත්ත? මේක ධාතු සමූහයක සංකරණයක් මේ ලෝකය කියන්නේ. ධාතුවක් කියන්නේ ශක්තියක්, ශක්තියක් ඇති වෙලා තියෙන චලනය තුළින්. මෙන්න මේ චලනය නිසා තමයි මේ ලෝකේ හටගෙන තියෙන්නේ. චලනය කියන්නේ මොකද්ද? වෙනස් වන සුළු බව. අනිත්‍යයි. අනිත්‍යයි. මෙන්න ලෝකේ හටගත්ත න්‍යාය ධර්මය. ඉබේ හටගත්ත දෙයක් නෙමෙයි, මෙවුන්කාරයකේ නිර්මා මැවීමක් නෙමෙයි. හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? වේගය, චලනය, අනිත්‍යය. මෙන්න මේ තමයි බුදු පියාණන් වහන්සේ හොයාගත් ධර්මයේහි පතුල. පටිච්ච සමුප්පාදයේ ගැඹුරුයි කියන්නේ ඔන්න ඕකයි. කිසිම දාර්ශනිකයෙක් බැහැලා නැති මහා ගැඹුර පටිච්චසමුප්පාදය කියන්නේ. උතෙන්ද කිසිම දාර්ශනිකයෙක් බැහැලා නැහැ බුදුහාඳුර විතරයි උතෙන්ද බැහැලා තියෙන්නේ. ආන් ඒකයි පටිච්චසමුප්පාදයේ ගැඹුරුයි කියලා කියන්නේ. අවබෝධ කරගන්න බෑ කියන එක නෙමෙයි. තේරුණේ? අවබෝධ පටිච්චසමුප්පාදයේ දකින්න බැයි නම් බුද්ධානුමතයට අනුව ධර්මයේ දකින්න බෑනව නේද? බුදුහාමුදුරෝ දේශනා කරනවා පටිච්ච සමුප්පාදයේ දකින්න අය පමණයි ධර්මයේ දකින්න කියලා. ඒතර පටිච්ච සමුප්පාදය කියන්නේ දකින්න බැරි දෙයක් නා. බුද්ධ ධර්මය කියන්නේ දකින්න බැරි දෙයක් වෙන්න ඕනේ නේද? අවබෝධ කරගන්න බැරි දෙයක් වෙන්න එපාය. මම ඊයේත් මේ කාරණා මතක් කළා. මේ ලෝකේ තියෙන දර්ශනයන් අතර පහසුවෙන්ම අවබෝධ කරගන්න පුළුවන් ධර්මයේ මොකක්ද කියලා මයෙන් ඇහුවොත් එහෙම මම කියනවා බුද්ධ ධර්මය කියලා. බුද්ධ ධර්මය. මොකද? මේ මහා ප්‍රඥයන් වහන්සේ කෙනෙක් දැනගෙන දැකගෙන දේශනා කරපු ධර්මයක් බුද්ධ ධර්මය කියන්නේ. කාගෙන්වත් අහගෙන නෙමෙයි දැනගෙන දැකගෙන දේශනා කරපු ධර්මයක්. ආන්ගේ ස්වාක්කාත ගුණේ මත තමයි සම්දිට්ටික ඵල ලවන්න පුළුවන්. කාගෙන්වත් බුදුහාමුදුරුව අහගත්තේ නැහැ පොතකින් බැලුවේ නැහැ. ඈ මහා ප්‍රඥාවෙන් දැකලා දේශනා කළේ. ආන් ඒකයි බුද්ධහම අවබෝධ කරගන්න පහසුවේ කියන්නේ. ඒතර පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ ඊටාම ගැඹුරු දර්ශනයක්. ගැඹුරුයි කියලා කියන්නේ දර්ශන ලෝකයේ පතුල කියන අර්ථයේ මිසක් අවබෝධ කරගන්න බෑ කියන එක නෙමෙයි. දකින්න බෑ කියන එක නෙමෙයි. ඉතින් මේ පටිච්ච සමුප්පාදයේ තියෙන බය ටිකක් යවන්නත් වෙනවා ඇත්ත වශයෙන්ම මේ මොකද මේ මුගදනේ කතා කරනවා මේ ධර්මයේ බුද්ධ ධර්මයේ සාමාන්‍ය ජනතාවට තියෙන දෙයක් නෙමෙයි. මේක මහා දාර්ශනිකයන් පමණක් අයිති දෙයක්. මේ සාමාන්‍ය මිනිස්සු මේව අවබෝධ කරගන්නේ කොහොමද? ඈ අපිට ඉතින් බින්දුව තමයි කියලා බොහොම කනස්සල්ලෙන් කතා කරන අය ඉන්නවා. නමුත් බුද්ධ ධර්මයේ අවබෝධ කරගත්ත අය බැලුවොත් එහෙම කවුද? මේ ගාතාවක් පාඩම් කරගන්න මාස හතරක් ගිහිල්ලත් බැරි වෙච්ච ඈ චුල්ලපන්තක හාමුදුරුවෝ මේ අවබෝධ කරගත්තේ මා උගතෙද්ද නෑ. එතකොට ඒ සුනීතලා සෝපා කළා. එතකොට සාමාන්‍ය ඔය දාස දාසියෝ ඈ අර අර යක්ෂයෝ දෙන්නෙක් ධර්ම සාකච්ඡාවක් කරලා තියෙනවා සාතාගීර හේමහත කියලා ආකාශයේ ඉඳගෙන. කාළිය කියන දාස කෙල්ලක් මේක අහගෙන ඉඳලා සෝතාපන්න වෙලා තියෙනවා. මේ දාසකම් කරපු දාස කෙල්ලක් මයිටි ඉස්කෝලේ ගිහිල්ලත් නැතුව ඇති. ඈ ඒ කාලේ ඕනේ නැහැ මේ කාලේ ගැන හිතමුකෝ. මගෙන් කමටහන් ගන්න ඇවිදින් තියෙනවා ආවා මේ මල පොතේ අකුරවත් දන්නේ නැති නමවත් ලියා ගන්න දන්නේ නැති සිල්මෑණි කෙනෙක්. ඒ සිල්මෑණියෝ මගේ මේ දේශනාවන් අහලා ශ්‍රවණය කරලා පිළිපැදලා භාවනා කරලා සෝවාන් ඵලයට සමාදින්න ඉගෙන ගත්තා. දැන් මේ සිල්මෑණියෝ හරිය සන්තෝෂෙන් ඉන්නවා. එක දවසක් මල්ලකට අඬ අඬ ආවා. මම මොකද අඬන්නේ? අනේ හාමුදුරුවනේ මට ඉවස ගන්න බැරි සතුටක් තියෙනවා. ඒ සතුට නිසා මම මේ අඬන්නේ දුකින් අඬනවා නෙමෙයි. මොකද්ද සතුට? අද මට සෝවාන් ඵල සමාපත්තියට සමාදින්න පුළුවන්. මං ඉතින් හරි සතුටු වුණා. ඒකලම කිව්වා අනේ හාමුදුරනේ මට තව කනගාටුවකුත් තියෙනවා. ඒ මොකද්ද? මම අකුරු දන්නේ නැහැ. නම ලියන්නවත් දන්නේ නැහැ. ඔය තියෙන්නේ. බුද්ධ ධර්මය අවබෝධ කරගත්තා අය ඔය. නම ලියන්නවත් දන්නේ නැහැ. <laughs> ඔන්න தත්ත්වය. අද මහා උගත්තු ඉන්නවා. මේ මහපලව කම්පා කරන්න පුළුවන් උගත්තු ඉන්නවා. ඒ වුණාට ඒ කට්ටිය අර අකුල මලපතේ අකුරු දන්නේ නැති අර සිල්මෑනියව ලබාගත්ත දේ ලබාගෙන නැහැ නේද? මහා උගත්තු ඉන්නවා. පොඩි අය නෙමෙයි. ත්‍රිපිටකයේ 60 වට වාරයක් කියපු අය ඉන්නවා. පාලිත් හොඳට දන්න කට්ටිය ඉන්නවා. ඒ වුණාට තව මේ කට්ටිය ධර්ම දැනගෙන නැහැ. උගත්කම එකක් දැනුවත් බව තවත් එකක්. ඉතින් මේ පටිච්ච සමුප්පාද න්‍යායට බය වෙලා තියෙන පිරිස මේ බයෙන් මුදවා ගන්න ඕනේ. ඒක මගේ යුතුයකමක්. නැත්නම් මේ කට්ටිය එක්කලා මට යන්න බෑ මේ ගමන. හේතුඵල ධර්ම න්‍යාය. යේ ධම්මා හේතුප්පබවා සෑම දෙයකටම හේතුවක් තියෙන්න ඕනේ. මේ ධම්මා කියලා කියන්නේ අපි අනුභව කරන ඵල. මේ ධම්මා කියලා කියන්නේ. මොනවද? ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් ගන්න දේවල් මේ ලෝකේ කියලා කියන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම ඊට වඩා ලෝකයක් තියනවද? ඒවා ඵල නේද? ඔය හැම දෙයකටම හේතුවක් තියෙන්න ඕනේ. හේතුවකින් තොරව කිසිම දෙයක් නැහැ. හ්ම් අපි නිතරම භාවිතා කරන වචනයක් තියෙනවා. වචන දෙකක් තුනක්ම තියෙනවා. ඒ මොකද දන්නවද? ඒ මොකද? ඒ මොකද? ඇයි? ඇයි? මොකද හේතුව? මොකද හේතුව? ඔය අපි භාවිතා කරන වචන කීපයක් මං කිව්වේ නේද? එහෙම භාවිතා කරනව නේද? ඒ මොකද? ඒ මොකද? ඒ මොකද? ඇයි? මොකද හේතුව? මොකද හේතුව? ළමයා ඉස්කෝලේ ගියා. තව ගෙදර ඇවිදින්නේ නැහැ. මොකද හේතුව? මොකද හේතුව? ඉතින් ඔය ළමයා ගෙදර ඇවිදින්නේ නැහැ. අම්මා මොකද කරන්නේ? පටිච්චසමුප්පාදේ වෙනේ කරනවා. සමායිට බෙදාගත්ත බත් පැංගුවක් පැත්තකින් තියලා පටිච්චසමුප්පාදේ වෙනේ කරනවා. තේරුණා නේද? දැන් හැමදාම ස්වාමි පුත්‍රයා වැඩ ඇරලා එනවා හන්දෑවේ 8 වෙනකොට. අද ඇවිදින්නේ නැහැ. හැබැයි ඇවිදින්නේ නැහැ කියන බවත් මෙයා දැනගන්න ඕනේ. එයා බලනවා බාත් รู ම් එකේ බලනවා, බෙඩ් รู ම් එකේ බලනවා, ඈ කෑම කාමරයේත් බලනවා. ඔහෙ නැහැ. ඉතින් මෙයා මේ ගේ වට ඉවත් කරේ කරක ඉන්නවද කියලා බලනවා. ඒත් නැහැ. නිකන් විහිළුවට වගේ ඇඳ යටවත් රින්ගන ඉන්නවද කියලා බලනවා. ඒත් නැහැ. දැන් ඵලයේ දැක්ක නේද? මොකද්ද ඵලය? තමන්ගේ ස්වාමි පුත්‍රයා ගෙදර ඇවිදින්නේ නැහැ. දැන් ඉතින් මේ අම්මන්ඩි මොකද කරන්නේ? අර බෙදාගත්ත බත් පිගානත් පැත්තකින් තියලා මොකද හේතුව? වාහනේ කැඩිලාද? අසනීපයකින්ද? අනේ මන්දා. ඔය තියෙන පටිච්ච සමුප්පාදේ. දැන් නම් බය නෑ නේද? <laughs> ඈ යම් කිසි කෙනෙකුට කිව්වා යම් පුද්ගලයෙක් යාළුවෙක් කිව්වා ඔබ අහවල් තැනට එන්න ඕනේ අහවල් වෙලාවට. නුවර පොඩ්ඩෝස කනුව ළඟට එන්න. මං එතෙන්ද එනවා. දැන් ඉතින් මෙයා ගියා හරියට 3ට එන්න කියලා තිබුණේ 3ට ගියා. නමුත් යාළුවා ඇවිදින්නේ නැහැ. මේ යාළුවා ඇවිදින්නේ නැහැ කියන්නේ මොකද්ද? ඵලේ නේද? යාළුවා ඇවිදින්නේ නැහැ. මොකද්ද මේ? ඵලය. දැන් මේක දැක්කා මෙයා. යාළුවා ඇවිදින්නේ නැති බව දැක්කා. දැන් ඒ ඔතන ඉඳන් මෙයා මොකද කරන්නේ? පටිච්චසමුප්පාදය මෙනෙහි කරනවා. මොකද හේතුව අසනීපයකින්ද? මා එක්ක තරහ වෙලාද? තරහ වෙන්න නම් හේතුවක් නැහැ. කවුරුවක් කේලමක්වත් කිව්වද? වාහනේ කැඩිලාද? ඔය තියෙන්නේ. දැන් බය නැහැ නේද? <laughs> හැම තැනම තියෙනවා පින්නතර මේක. ගෙදර හදන හුරතල් බලු පැටියට ගහනවා පහරක් එක දවසක්. ස්වාමි පුත්‍රයා මේක බලුපැටිය ලැබව ඵලයක්. දැන් බලුපැටිය මොකද කරන්නේ? පටිච්චසමුප්පාදේ මෙනෙහි කරනවා. මොකද හේතුව මට කවදාවත් ගහලා නැහැ. අද මට ගැහුවා. මොකද හේතුව? මේ බලුපැටිය මෙනෙහි කරනවා මේක. ඉතින් බලුපැටිය මේක මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට බලුපැටිය දැක්ක හේතුව මොකද්ද? ගේ ගේ චෝ කරලා ඒකයි ගැහුවේ. <laughs> ඈ ඔය බල්ලු අතරක් තියෙන්නේ. මෙන්න මේ විදිහට මං අනම්මනම් කිව්වේ මොකද දන්නවද? පටිච්ච සමුප්පාද න්‍යායට ඇති වෙලා තියෙන බය නැති කරන්න. උඟ දිනෙක ඉතින් මට දොස් කියනවත් ඇති ඔහොම කරන්න එපා පටිච්ච සමුප්පාදයට. මේක පටිච්ච සමුප්පාදය කියන මහා උත්තරම දෙයක්, අති අතිශ්‍රේෂ්ඨ දෙයක් කියලා. ඔවා නිඳා කරන්න එපා කියලා කියනවා ඇති. තේරුණේ? බුදු පියාණන් වහන්සේ ওই අනම්මනන් දේශනා කළේ නෑ. ඒ කාලේ මිනිස්සු බය වෙලා හිටියෙත් නෑ ඔකට. බය ගන්නලා තිබුණේ නෑනේ. උන්වහන්සේ කෙලින්ම සත්වයා නිරන්තරයෙන්ම අනුභව කරන ඵලයක් පෙන්වුවේ. මොකද්ද? දුක. නිරන්තරයෙන් කියන්නේ අතරක් නැතුව. ඒතර කියන්න හදන්නේ සැපක් ඇත්තෙම නෑ කියලාද? ඒක ඉතින් ඔයගොල්ලොම තීරණය කරගන්න. තේරුණා නේද? සැපයක් ඇත්තෙම නැහැ කියලාද ඔය කියන්නේ කියලා අහන්න හිතෙනවා. නිරන්තරයෙන්ම කිව්වාම. නිරන්තරයෙන්ම සත්‍යය අනුභව කරන ඵලයේ තමයි ඉදිරිපත් කළේ. මොකද්ද දුක? ලෝකයේ දුකයි. මේක ඔබ අනුභව කරන ඵලයක්. මේක දකින්නේ කිව්වා. ඒක දැක්කා. බුදුහාමුදුරුවෝ දකින්න ක්‍රමයක් ඉදිරිපත් කළා. මොකද්ද? සතිපට්ඨාන සූත්‍රය. කය සම්බන්ධ කරගෙන විඳින දුක. වේදනාව සම්බන්ධ කරගෙන විඳින දුක. සිත සම්බන්ධ කරගෙන විඳින දුක. මේ දුක සකස් වුනේ කෙසේද? කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. ඉතින් මේ මේ විදිහට දුක පෙන්නලා මේ ජනතාව මේ ශ්‍රාවක පිරිස තේරුම් ගත්තා තප්පර දශමයක්වත් අපි දුකින්තරෝ ජීවත් වෙන්නේ නැති බව. කායික දුක, මානසික දුක, චෛතසික දුක. මෙයා ඒකට එකතු වෙනවා මිසක් එකක් නැති වෙලා අනික ඇති වෙනව නෙමෙයි. මානසික දුක විඳිනකොට කායික දුකත් විඳිනවා එයා. කායික දුකයි මානසික දුකයි දෙකම විඳිනකොට චෛතසික දුකත් විඳිනවා. මෙන්න මේ විදිහට දුක දැක දැකගෙන දුක දකිනවා සමගම නිර්වාණයට පැහැදීම ඇති කරගෙන හැම ඉරියව්වක් ළඟදීම දුක දැකගෙන ඉදිරියට යන්න පටන් ගත්තා. මේ පිරිසට ඊළඟට මොකද කළේ තවත් පළ දෙකක් පෙන්වුවා. සන්දස්සීසි කියන න්‍යායට අනුව තවත් පළ දෙකක් පෙන්වුවා. මොකක්ද මේ පළ දෙක? පරිහානිය සහ දියුණුව. පරිහානිය සහ දියුණුව. මොකද්ද මේ පරිහානිය කියලා කියන්නේ? කරදර, ප්‍රශ්න, අසහනය, දැවීම. මේවා තමයි පරිහානිය කියන්නේ. ඉතින් මේවා දකින්න පුළුවන්. ඕනෙම කෙනෙකුට දකින්න පුළුවන් මේවා. මේ සාමාන්‍ය ජනතාව නිතරම දකින ඵලයක් ඔය පරිහානිය කියන්නේ. විශේෂයෙන් මේ ගමේ ගොඩේ ඇත්තෝ දුකින් පීඩාවටපත් වෙලා ඉන්න අය ඈ නිතරම අපි අහලා තියෙනව නේද? කරදරමයි ජීවිතේක හැමදාම. ඔය තියෙන්නේ. දකින්න බැයිද ඔවා? පුළුවන් නේද? මෙන්න මේ පළ දෙක පෙන්නවා. පරිහානිය සහ දියුණුව. දියුණුව කියන්නේ සැනසීම, සතුට, සහනය. මෙතන මේ බෞද්ධ දර්ශනයට අනුව බුදුහාමුදුරුවෝ දියුණුව කියලා කතා කරන්නේ මේ ලෝකයේ ගොඩ ගහ ගන්න එක නෙමෙයි. ලෝකය කියන්නේ දුක් ගොඩක් කියන බව පෙන්වන්නේ කටියට නේද? ලෝකය කියන්නේ දුක් ගොඩක්. එතකොට මේ දුක් ගොඩ ගොඩ ගහ ගන්න එක දියුණුවක් වෙන්න බෑනේ. මෙතන දියුණුව කියන්නේ සැනසීම, සතුට, සහනය. දියුණුව කියලා කියන්නේ. ඊළඟට මේ පළ දෙක පෙන්නලා බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කළා හේතුව දකින්නේ කියලා. හේතුව හොයාගෙන යන්නේ කිව්වා. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ මේ කට්ටියටම හේතුව හොයාගෙන යන්න ඉඩ ඇරියේ නෑ. උන්වහන්සේත් උදව් කළා. උන්වහන්සේ ඉදිරිපත් කළා මෙන්න මේකයි හේතුව. කම්මං සත්‍යේ විභජති යතිදං හීනම් පනීතතා මේ සත්වයා හීන වෙන්නේ ප්‍රනීත වෙන්නේ කර්මය නිසා. කර්මය නිසා. දෙවියන් වහන්සේ මිනිස්සු පරිහානියටපත් කරන්නේ නැහැ, දිනු කරන්නේ නැහැ, මහා බ්‍රහ්මයායි වැඩේ කරන්නේත් නැහැ. ඉබේට මිනිස්සු පිරෙන්නේත් නැහැ, දිනු වෙන්නේත් නැහැ. කර්මය. මොකද්ද මේ කර්මය කියලා කියන්නේ? කර්මය කියලා කියන්නේ ධර්මයාගේ ක්‍රියාකාරීත්වය. ධර්මය කියන්නේ මොකක්ද? ධර්මය කියන්නේ ඇත්ත. ධර්මය කියන්නේ ඇත්ත. මේ ඇත්ත කොටස් දෙකකට බෙදනවා. මිනිහාගේ පරිහානියට හේතු වන ඇත්ත. අසත් ධර්මයයි. දියුණුවට හේතු වන ඇත්ත. සත් ධර්මයයි. අසත් ධර්මය නිසා මිනිසා පිරිහෙනවා. අසත් ධර්මයාගේ ක්‍රියාකාරීත්වය පාප කර්මයයි. සද්ධර්මයාගේ ක්‍රියාකාරීත්වය කුසල කර්මයයි. පාප කර්මය නිසා පිරිහෙනවා කුසල කර්මය නිසා දියුණු වෙනවා. මොකද්ද මේ අසත් ධර්මය කියන්නේ? ලෝභ, දෝෂ, මෝහ. සත් ධර්මය කියන්නේ අලෝභ, අදෝෂ, අමෝහ. වෙන වචනයෙන් කියනවා නම් කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව ආදී ගුණ ධර්ම. සත් ධර්මය කියලා කියන්නේ. මෙන්න මේ කාරණාව මේ පිරිසට ඉදිරිපත් කරලා ඒ කට්ටියට හිතන්න ඉඩ දුන්නා. හිතන්නේ නැතුව කවදාවත් යථාර්ථය දකින්න බෑ. ඒ කට්ටිය හිතන්න පටන් ගත්තා. ලෝභ, දෝෂ, මෝහ නිසා පිරිහෙනවා. ලෝභකම, දෝෂකම, මෝඩකම මේවා තමයි අකුසල් මුල් කියලා කියන්නේ. අකුසල මූල කියලාත් කියනවා වට. ඉතින් මේවා හුඟ දෙනෙක් ඇත්ත වශයෙන්ම හිතලා නැහැ මේ ලෝභකම නිසා පිරෙන්නේ කොහොමද කියලා. එදාටක් මගෙන් තරුණ ව්‍යාපාරිකයෙක් ඇහුවා හාමුදුරුවනේ ලෝභකමින් තොරව ව්‍යාපාරයක් කරන්න පුළුවන්ද කියලා. මේ දේශනාව කරනකොට. ලෝභකමින් තොරව ව්‍යාපාරයක් දියත් කළ හැකිද? ඒකයි ප්‍රශ්නේ. මං කියවා පුළුවන්. ව්‍යාපාරා ਸਰව භූතානා සුකත්තාය විදීයරේ සුකංචන විනා ධම්මා තස්මා ධම්මපරෝ භව. සියලම ව්‍යාපාර සැප සඳහාය. කවුරුවත් දුක් සඳහා ව්‍යාපාර කරන්නේ නැහැ. සද්ධර්මයෙන් තොර සැපයක් නැත. එනම් සියලුම ව්‍යාපාර නිර්ලෝභී බව මත පදනම් විය යුතුයි. එහෙම කිව්වට බෑ හාමුදුරුවනේ. මේක මට පෙන්눔 කරලා දෙන්න ඕනේ. මේ නුවර ධර්ම දේශනාවකදී මේක උනේ. ඊට පස්සේ මම ගත්තා ව්‍යාපාරිකව දෙන්නේ. එක්කෙනෙක් ලෝභී ව්‍යාපාරිකයෙක්. අනිත් එක්කෙනා නිර්ලෝභී ව්‍යාපාරිකයෙක්. මේ ලෝභී ව්‍යාපාරිකයා හම්බ කරනවා. හොඳට හම්බ කරනවා. හම්බ කරනවා. හම්බ කරන්නේ ලෝභකමේ. මොකද්ද මේ ලෝභකම කියන්නේ? ගොඩ ගසා ගැනීමේ ආසාව. ගොඩ ගසා ගැනීමේ ආසාව. දැන් මේ ලෝභී ව්‍යාපාරිකයා හම්බ කරනවා හම්බ කරනවා හම්බ කරනවා කුමක් සඳහාද? ගොඩ ගසා ගැනීම සඳහා. මේ හම්බ කරන දේවල් කෑවොත් ගොඩ ගහ ගන්න පුළුවන්ද? මේවෙන් ඇන්දොත් ගොඩ ගහ ගන්න පුළුවන්ද? මේවා අරගෙන දෙමව්පියන්ට සැලකුවොත් අමුදරුවන්ට සැලකුවොත් ගොඩ ගහ ගන්න පුළුවන්ද? බෑ නේද? ඒක නිසා මේ පුද්ගලයා කන්නෙත් නැහැ, අඳින්නෙත් නැහැ, අමුදරුවන්ට සැලකන්නෙත් නැහැ. කරන්නේ මොකද්ද ගොඩ ගහන එක විතරයි. මිනිහෙකුට නොකා ඉන්න බෑ කොච්චර කිව්වත් කන්න ඕනේ මොනවා හරි. මොනවද කන්නේ? ලෙව කන්නේ. අඳින්නේ නැතුව හිටියොත් ගල් මුල් වලින් ගහනවා. මොනවා හරි අඳින්න ඕනේ. මොනවද අඳින්නේ? වෙරහැලි අඳින්නේ. මේ මිනිහා වෙරහැලි අඳගෙන ලෙව කකා කෝටි ගණන් ධනෙ ගොඩ ගහගෙන ඉන්නවා. අඹදරුවත් එහෙම තමයි. ඉතින් ඒ වුණත් අර විදිහටම වෙරහැලි අඳගෙන ලෙව කකා ඉන්නේ. දෙමව්පියොත් ඒ වගේ. මේ මිනිහාගේ ගෑවිච් එකෙක්වත් සැනසීමක් සතුටක් తాවකාලික හරි කියන සැපයක් ලැබුවද? මොකද්ද දියුණුව? වෙරහැලි ඇඳගෙන ලෙව් කකා ඉන්න එකාගේ තියෙන දියුණුව මොකද්ද? තේරුණේ? මේ මිනිහා කවදා හරි මැරෙනවා. ගොඩ ගහලා ගොඩ ගහලා ගොඩ ගහලා ගොඩ ගහලා මැරෙනවා. මැරෙන්නේ කොහොමද? හපොයි කියාගෙන මැරෙන්නේ. මේවා දාලා යන්න තියෙන අකමැත්ත පිට. අනේ අපොයි කියාගෙන මැරෙන්නේ. යන්නේ කොහෙද? කොහේවත් යන්නේ නැහැ. එතනම තමා. එතනම තමා. ලෝභකම් කළේ අවුරුදු 50යි. ඒ හේතු කොටගෙන මල පෙරේතෙක් වෙලා අවුරුදු 50 කෝටියයි. ওই පෙරේත ලෝකයේ ආයුෂ වැඩි නේ. දැන් මෙයා සතුටින් ජීවත් වුණාද? සතුටින් මලාද? සතුටින් ඉපදුනාද? ඔහුගේ ගෑවිච්ච එකෙක්ව සතුටින් ජීවත් වුණාද? නෑ නේද? දරුවන්ට ඉගැන්වුවේ නෑ. හරක්ට නම් කණ්ඩවත් දෙනවා. හරක් හදනකොට කණ්ඩවත් දෙනවනේ. මුන්ට කණ්ඩ දීලත් නෑ. නූගත් දරු පිටිසක්. <coughs> මේ දරුවන්ට තාත්තා කෙරෙහි ගෞරවයක් ආදරයක් තියෙනවද? නෑ නේද? අර මේ මිනිහ හම්බ කරපු ධනය සුමාන තුනක් ඇතුළත 75ක් විනාශ කරනවා. හතරෙන් තුනක් විනාශ කරලා දානවා. සුරාපානයට, දුරාචාරයට විනාශ කරනවා. ඉතුරු හතරෙන් එකට මොකද කරන්නේ? අර මල පෙරේතයාට දුම්මල ගහන්න තැම්පත් කරලා තියෙනවා. තේරුණේ? මෙන්න ලෝභකමක ඇති. ඔය එක්කලම අපි යන්න ඕනේ මසුරුකම ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. මසුරුකම කියන්නේ මොකක්ද? මසුරුකම කියන්නේ හංගන කනවා. කාටවත් දෙන්නේ නැතුව හංගන කනවා. දැන් හිතලා බලන්න වඩා හොඳ ලෝභකමද මසුරුකමද? වඩා හොඳ මසුරුකම. ඇයි හොඳකින් හොඳයි කියන්නේ? ඒක හංගන හරි කනවනේ. ලෝභ ලෝභී පුද්ගලයා හංගන කන්නේත් නැහනේ. ඊළඟ වැඩියෙන් හොඳ මොකද්ද? මසුරුකම. ඊළඟට අපි යන්න ඕනේ නිර්ලෝභී පුද්ගලයෙක් වෙත යන්න ඕනේ. මම නිර්ලෝභී ව්‍යාපාරිකයෙක් ගත්තා. මේ නිර්ලෝභී ව්‍යාපාරිකයා ධනය හම්බ කරනවා. කුමක් සඳහාද? තමා සමාජයේ බරක් වෙන්න බෑ. තමාගේ යාපනය තමා කරගන්න ඕනේ. තමන්ගේ අමුදරුවන් පෝෂණය කරන්න ඕනේ. දෙමව්පියන් පෝෂණය කරන්න ඕනේ. ඒ අයට කණ්ඩ අඳින්න දෙන්න ඕනේ. ඒ නිසා තමයි මෙයා සල්ලි හම්බ කරන්නේ. මෙයා හොඳට හම්බ කරනවා. අර්මිනියා වගේම හම්බ කරනවා. හම්බ කරලා මොකද කරන්නේ? හොඳට කනවා. හොඳට බොනවා. හොඳට බොනවා කියන්නේ මේ අරක්කු බොන එක නෙමෙයි. ඔය කිරි, බාර්ලි, මාමයිට් වගේ දේවල් ඇඟට ගුණ දේවල් බොනවා. හොඳට කනවා. හොඳට කනවා කියන්නේ එළවලු, පළතුරු ආදී දේවල්. හොඳට ගියක් දොරක් හදාගෙන ඉන්නවා. වාහනයක් අරගෙන පාවිච්චි කරනවා. දෙමව්පියන්ට සලකනවා. දරුවන්ට උගන්වනවා. සමාජ සේවය කරනවා. අසරණීන්ට පිහිට වෙනවා. ඒ සඳහා තමයි මෙයා හම්බ කරන්නේ. තේරුණේ? මෙයාට ගොඩ ගහගත්ත දෙයක් මොකවත් නැහැ. ගොඩ ගහගත්ත දෙයක් නැහැ මොකවත්. මෙයත් මැරෙනවා කවදා හරි. මැරෙන්නේ කුමක් දිහා බලාගෙනද? ගොඩක් නැහැ. සල්ලි ගොඩක් නැහැ. ඒ තමන් උපයා සපයා ගත්තා වූ ධනයෙන් කළා වූ හොඳ වැඩ ගොඩාක් තමයි ඉස්සරහා තියෙනවා. හොඳ උගත් බුද්ධිමත් දරු පිරිසක් බිහි කළා හැදුවා. අඹ දරුවන්ට හොඳට කණ්ඩායම් දුන්නා. දෙමව්පියන්ට සැලකුවා. නෑදෑයන්ට සැලකුවා. ඈ පන්සලට දන් දුන්නා. අසරණීන්ට පිහිට වුණා. මේවට විතරයි යාට තියෙන්නේ. ඒ දිහා බලාගෙන මැරෙනවා. කොහොමද මැරෙන්නේ? සිනාසිතී මැරෙනවා. සාදුකාර දිදී මැරෙනවා. උපදින්නේ යහපත් ස්ථානයක හොඳ ස්ථානයක සුගතියක උපදිනවා. දැන් බලන්න මේ ලෝභී ව්‍යාපාරිකයත් නිර්ලෝභී ව්‍යාපාරිකයක් එක්තෙන් කරලා බලන්න. ලෝභී ව්‍යාපාරිකයා වෙරහැලි ඇඳගෙන ලෙව කකා ජීවත් වුණා. දුකසේ ජීවත් වුණා. දුකසේ මලා. දුකසේ ඉපදුණා. නිර්ලෝභී ව්‍යාපාරිකයා සැපසේ ජීවත් වුණා. හොඳට කෑවා, බිව්වා, ගෙවල් දරවල් හදාගෙන අමුදරුවොත් එක්කලා බොහොම සන්තෝෂයෙන් පින්දහම් කරමින් හිටියා. සතුටින් ජීවත් වුණා. සතුටින් මලා සතුටින් ඉපදුනා. මේ ව්‍යාපාර කියන්නේ සැප ලබා ගැනීම සඳහා කරන ව්‍යායාමේ ව්‍යාපාරය කියන්නේ. එහෙනම් නිර්වල් ව්‍යාපාරයක් සාර්ථක ව්‍යාපාරයක් කරන්න පුළුවන් කාටද කියලා මං එයාගෙන් ඇහුවා. ලෝභී පුද්ගලයාටද නිර්ලෝභී පුද්ගලයාටද? ඇත්ත වශයෙන්ම මේ තැනැත්තා හොඳ තරුණ මහත්මයෙක් මෙන්න මේ කෝසල මහත්මයා වගේ මිනිහාගේ ඇස් දෙකෙන් කඳුළු කඩා වැටුණා ඒ වෙලාවේ. අනේ හාමුදුරුවනේ මේ වගේ බණක් නම් මම ඇහුවේ නැහැ කිව්වා. අද මම පැහැදිලිව අවබෝධ කරගත්තා කිව්වා නිර්ලෝභී බව මත ව්‍යාපාරයක් පදනම් කරගත්තොත් පමණයි ඒ ව්‍යාපාරය සාර්ථකව කරන්න පුළුවන්. නිර්ලෝභී භාවය කියන්නේ සද්ධර්මය. ලෝභී බව කියන්නේ අසද්ධර්මය. තේරුණා නේද? මෙන්න ලෝභකමක තියෙන නොවටිනාකම හේවත් ආදීනව මෙන්න නිර්ලෝභී බව තුළ තියෙන වටිනාකම ආනිසංස. මේවා දකින්න ඕනේ අපි. මේවා දකින්න බැරි දේවල් නෙමෙයි. පුළුවන් දේවල්. කෝටිපති හිඟන්නෝ. හිඟන්නෝ කියලා කියන්නේ වෙරහැලි අඳගෙන ලෙවකා ඉන්නේ උන්. මම දැකලා තියෙනවා. මේ ගමෙත් ඉන්නවා. කෝටිපති හිඟන්නෝ ඉන්නවා. සල්ලි නැති වුණාට හරිය සන්තෝෂයෙන් ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා. ඈ එතකොට භයානකව පාප කර්මය මොකද්ද කියන්න බලන්න. ලෝභකම. පිරියනවා. ඈ බයෙන් ජීවත් වෙන්නේ යා. කොයි වෙලාවෙ කඩා වඩාගෙන මරාලා බෙල්ල මිරිකලා අරයයි දන්නේ නැහැ නේ. බයෙන් ජීවත් වෙන්නේ. ඊළඟට බලන්න ඕනේ දෝෂකම පිළිබඳවත් පොඩ්ඩක් බලන්න ඕනේ. මේවා මිනි හුඟ දෙනෙ දැකලා නැහැ. මේවා ගැන දැකලා නැද්ද? හිතලා නැද්ද මන් දන්නේ. හිතලා නැහැ කියන එකයි. දැන් ලෝභකම් කරන්න එපා කියනවා. ලෝභකම ලෝභකම ලෝභකම කියනවා. මේ මේ විදිහට ඒගොල්ල පරීක්ෂණ පවත්තලා ඒ ගැන හිතලා නැහැ මන් නම් කියන්නේ. එතකොට මෙන්න මේ පරීක්ෂණේ වார்த்தාව යම්කිසි පුද්ගලයෙක් ලබා ගත්තා නම් ඒ පුද්ගලයා තවදුරටත් ලෝභකම් කරයිද? නෑ නේද? පළවෙනි පාප කර්මය. කළ යුතුද හල යුතුද? හල යුතුයි නේද? මෙන්න මේක තමයි චින්තනය කියලා කියන්නේ. මේ බණ ඇහුවට වැඩක් නැහැ. ඒ පිළිබඳව හිතන්න ඕනේ. මේ කියන දේවල් පිළිගන්න පුළුවන් ද අපිට? ඊළඟ දෝෂකම ගැන පොඩ්ඩක් කතා කරලා බලමු. දෝෂකම කියන්නේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂියාව, පරිගැනීම, තරහව ඕවට. තරහව කාටත් පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. තරහව ඇති වෙනකොට මොකද අපිට වෙන්නේ? විශාල ගින්දරක් ඇති වෙනවා. 11 ගින්නෙන් දෙවෙනි ගින්දර. ඇඟ වෙවුලනවා. ලේ ධාතුව රත් වෙනවා. දූෂණය වෙනවා. මේ ගින්දරෙන් ගිනිගත්ත ද්වේෂය නැමැති ගින්නෙන් ගිනිගත්ත අය මන් දැකලා තියෙනවා ගස් ගල්වල ඔළුව ගහ ගන්නවා. අතපය පොළේ ගහනවා. අමුදරුවන්ට තඩි බානවා. වටිනා බඩු මෝට්ටු පොළේ ගහනවා. සමහරු සිය දිවි හානි කර ගන්නවා. මේවා කරන්නේ සතුටින්ද? සැනසීමෙන්ද? ඉවස ගන්න බැරි මහා දුක් ගින්දරකින්. මේවා ඕන තරම් සමාජ දකින්න පුළුවන්. Tamanටත් මේවා අත්දැකීම් ඇති. තරහ ගිය අවස්ථාවල් වල මොන තත්ත්වයක්ද Tamanට උදා වුනේ කියලා. එතකොට මේක පාප කර්මයක් වෙන්න එපා හොඳ දෙයක් වෙන්න බෑ නේද? ඒතර මේ පාප කර්මය නිසා මිනිස්සු මෙලවම සම්පත් නැති කර ගන්නවා. පරලව අපාය යනවා නෙමෙයි. පරලොවත් යන්න පුළුවන්. මෙලොවම අපාය බවට පත් වෙනවා. මේ द्वේෂය නිසා දූෂණය වුණා වූ ලේ ධාතුව ශරීරගත වුණාන් පස්සේ මොකද වෙන්නේ? ලෝකේ ලබන්න තියෙන ලොකුම ලාභය නැතු වෙනවා. මොකද්ද මේ ලෝකේ ලබන්න තියෙන ලොකුම ලාභය? ආරෝග්‍යා පරමාලාභා. නිරෝගී බව. නිරෝගී බව නැති වෙනවා. ඒ දූෂණය වෙච්ච ලේ ධාතුව ශරීරගත වුණාන් පස්සේ නිරෝගී බව නැතුව යනවා. ලෙඩෙක් වෙනවා. ලෙඩාට වැඩි කල ජීවත් වෙන්න බෑ. ලෙඩෙක් ජනප්‍රිය පුද්ගලයෙක් වෙන්න බෑ. ලෙඩෙකුට මොන සැපක්ද? රජ වුණත් ලෙඩෙක් නම් සැපක් නෑ නේද? සක්විති රජ වුණත් ලෙඩෙක් නම් සැපක් නෑනේ. සැපේ පිරිනව. ශරීර ශක්තිය පිරිහෙනවා. බුද්ධිමත් බව පිරිහෙනවා. මක් නිසාද? නිරෝගී භාවයේවත් වටිනාම සම්පත්තිය නැති කර ගැනීම නිසා. කියන්නේ ලෙඩෙක් වීම නිසා. ලෙඩෙක් වීම නිසා ආයසේ පිරිහෙනවා, වර්ණයේ පිරිහෙනවා, සැපේ පිරිහෙනවා, ශරීර ශක්තිය පිරිහෙනවා, බුද්ධිමත් බව පිරිහෙනවා. මෙයා මොනවාද? ආයුෂයේ වර්ණයේ සැපේ බලේ බුද්ධිමත් බව කියන්නේ මොනවද? අප ලබන සම්පත් මේවා. මේ සම්පත් ටික හොඳට සාර්ථකව තියෙනවා නම් පමණයි සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්. සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. මේවට කියන ජීව බල ශක්තිය කියලා කියන්නේ. ආයුෂයේ වර්ණයේ සැපේ බලේ බුද්ධිමත් බව. මේවා සාර්ථක ජීවිතයක් ගත කරන්න විතරක් නෙමෙයි නිවන් දකින්නත් ඕන කරන දේවල්. ලෙඩෙකුට නිවන් දකින්න බෑ. භාවනා කරන්න බෑ. යමක් අවබෝධ කරගන්න බෑ. එතකොට මේ වටිනා සම්පත් සියල්ලක්ම පිරෙන්නේ කොහෙන්ද කියලා බලන්න. පොඩ්ඩක් හිතලා බලන්න. රෝගියෙක් වීම නිසා, ලෙඩෙක් වීම නිසා, ලෙඩෙක් උනේ කොහෙන්ද කියලා හිතලා බලන්න. ලේ ධාතුව දූෂණය වීම නිසා, ලේ ධාතුව දූෂණය වුනේ කුමක් නිසාද කියලා බලන්න. දේශය නිසා. වෛරය, ක්‍රෝධය, තරහව ඇත්ත වශයෙන් පින්නතුනේ මේවා හුඟ දිනේ හිතලා නැති දේවල්. හුඟ දිනේ හිතලා නැහැ ඕවා. ද්වේෂය හොඳ නැහැ කියනවා. ලෝභය හොඳ නැහැ කියනවා. මේක පාප කර්ම කියලා කියනවා. අකුසල මුල් කියලාත් කියනවා. ඒ නිසා පිරිහෙන්නේ කොහොමද කියලා දැකලා නැහැ. මෙන්න මේකයි ඇත්ත දකින්නවා කියලා කියන්නේ. තේරුණා නේද? ඇත්ත දකින්නවා කියන්නේ ඔන්න ඕකයි. ලෝභකම, දෝෂකම. එතකොට දෝෂකම නිසා මොනවද පිරෙන්නේ? ආයුෂයේ, වර්ණයේ, සැපේ, බලයේ, බුද්ධිමත් බව, වටිනා ජීව බල ශක්තිය පහම පිරෙහිලා යනවා. මේ සම්පත් වලට කියනවා අය කියලා. සම්පත් වලට මොකද්ද කියන්නේ? අය කියනවා. පහ වෙනවට කියනවා අප කියලා කියනවා. දැන් අප කියලා කියන්නේ පහ වෙනවා කියන එකනේ. අපනයන කියලා ආනයන අපනයන කියලා එහෙම තියෙන පහ කරනවා කියන එකනේ අපනයනය කියන්නේ. අය කියන්නේ සම්පත්. සම්පත් කියන්නේ අය. අප අය අය අප අය අප වෙනවා. අය අප වෙනවා කියන්නේ අපාය වෙනවා. මක් නිසාද? දෝෂකම නිසා. තරහව නිසා. තේරුණා නේද? ලෝභකම නිසාත් ඒක වෙනවා. මෙන්න මේවා බොහොම පැහැදිලිව දකින්න ඕන තැන්. මේ කාරණාව දැක්ක පුද්ගලයෙක් මං හිතන්නේ තවදුරටත් තරහව කියන එක නම් ඇති කරගනී කියලා මං හිතන්නේ ඒ එක්කලම යන්න ඕනේ අපි නිර්දෝෂී බව. නිර්දෝෂී බව කියන්නේ මෙතන තරහට තරහවට වෛරයට ක්‍රෝධයට විරුද්ධ පැත්ත මොකක්ද කරුණාව මෛත්‍රිය ද්වේෂයට විරුද්ධ මෛත්‍රිය නේද දැන් බලමු නිර්දෝෂී බව නිසා මොකද වෙන්නේ කියලා මෛත්‍රිය නිසා මොකද වෙන්නේ ලේ ධාතුව සිසිල් වෙනවා උණුසුම් වෙලා තියෙන ලේ ධාතුව සිසිල් වෙනවා දැන් මෛත්‍රී භාවනා කරනකොට ඇත්ත වශයෙන් කියනවා නම් මේ මදුරුවෙකුට එහෙම විඳින්න බෑ මේ ශරීරයට. ලේ ධාතුව සිසිල් වෙලා තියෙන්නේ. ඔක තදයටම කළොත් එහෙම මේ ආයුධයකින් පසාරු කරන්නත් බෑ. මේ ඊයකින් මිදලා හැම මේ දන්නන්න හම්බ වෙන්නේ මේ සිසිල් වුණා වූ ලේ ධාතුව පිරිසිදු වුණා වූ ලේ ධාතුව ශරීරගත වෙනවා. ලේ ධාතුව පිරිසිදු වෙනවා මෛත්‍රිය තුලින්. සිසිල් වෙනවා. මේ පිරිසිදු ලේ ධාතුව ශරීරගත වෙනවා. ශරීරගත වෙනවා කියන්නේ හැම ඉන්ද්‍රියයන්ගම ගමන් කරනවා. ශරීරය තමයි ලේ තියෙන්නේ. හැම නාලිකාවකම ගමන් කරනවා. එතකොට මොකද වෙන්නේ? මොලේ හොඳට දියුණු වෙනවා. අනෙක් ඉන්ද්‍රියන් හොඳට ශක්තිමත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මානසික වශයෙන්, කායික වශයෙන් නිරෝගී පුද්ගලයෙක් බිහි වෙනවා. නිරෝගී පුද්ගලයෙක්. නීරෝගී පුද්ගලයාට මොනවද ලැබෙන්නේ? බොහෝ කල් ජීවත් වෙන්න පුළුවන්. එයා ජනප්‍රිය පුද්ගලයෙක්. එයා සැපයෙන් පිරෙන්නේ නැහැ. නීරෝගී බව තියෙනවා නම් මං හිතන්නේ කණ්ඩ නැතත් නීරෝගී පුද්ගලයෙක් වශයෙන් අපිට මේ ගහක් යටට වතුර ටිකක් බීලා ගහක් යට වෙලා ඉන්න තියෙනවා නම් ඒ සැපයි නේද? ලෙඩෙක් වෙලා රජෙක් වෙනවට වඩා නිරෝගී පුද්ගලයෙක් වෙලා හිඟන්නෙක් වෙලා ඉන්න එක මන්න සැපයි. ඒතර මේ සැපේ තියෙන්නේ කොහෙද? රෝගී භාවයේ තුලද නිරෝගී භාවයේ තුලද? නිරෝගී භාවයේ තුල. රජෙක් වුණා ලෙඩෙක් නම් වැඩක් තියනවාද? හිඟන්නෙක් වුණාම මරණම් කමන්නේ නිරෝගී පුද්ගලයෙක් වෙලා ඉන්න තියනවා නම්. ඒතර ශරීර ශක්තිය කොහෙන්ද එන්නේ? නිරෝගී භාවයේ තුලින්. බුද්ධිමත් බව කියන ධාරණ ශක්තිය කොහෙන්ද එන්නේ? නිරෝගී භාවය තුළින්. එහෙමනම් නිරෝගී භාවය තුළින් අපිට මොනවද ලැබෙන්නේ? ආයුෂය, වර්ණය, සැපය, බලය, බුද්ධිපන්ත. මේ ජීව බලශක්ති මේවට කියන්නේ. මේවා නිවන් දකින්නත් අවශ්‍ය කරන දේවල්. මේවා තමයි සම්පත්. මේ සම්පත් කොහෙන්ද එන්නේ? මෙයා සල්ලි වලට ගන්න පුළුවන්ද? සල්ලි වලට දීර්ඝායස ගන්න පුළුවන් නම් ඈ ලොක මිනිස්සු එකෙක්වත් මැරෙන්නේ නැහැ. සල්ලිකාරයෝ. උන් අවුරුදු 500ක් 1000ක් විතර ජීවත් වෙයි. ඒ සල්ලි දීලා ගන්න පුළුවන් නේ. ජනප්‍රිය වෙන්න සැම්පවුරට ගෑවට බෑ. මේකප් කළාට ජනප්‍රිය වෙන්න බෑ. මේකප් කරන්න කරන්න වයසට යන්න යන්න කැතයි. ඔය වයසක ඇත්තෝ මේකප් කරලා ඉන්නව නේද? කැතේ බෑ. <laughs> ඈ සැපය කියන එක සල්ලි වලින් ගන්න බෑ. ශරීර ශක්තියත් ඒ වගේ. තේරුණේ? එහෙමනම් මේවා සල්ලි වලට දෙන්නත් බෑ සල්ලි වලට ගන්නත් බෑ. මොනවද? ජීව බල ශක්තිය. ජීව බලශක්තිය එන්නේ කොහෙන්ද කියලා දැන් අපි හොයාගෙන යන්න ඕනේ. නිරෝගී භාවය තුළින්. නිරෝගී භාවය ලැබෙන්නේ පිරිසිදු ලේ ධාතුව තුලින්. ලේ ධාතුව පිරිසිදු වෙන්නේ මෛත්‍රිය තුලින්. කරුණාවෙන් මෛත්‍රියෙන් ජීවත් වෙනකොට නිරෝගී පුද්ගලයෙක්. ලොකුම ලාභය. එතකොට සම්පත් වලට මොකද වෙන්නේ? අප වෙනවද? උප වෙනවද? ඒ උප කියලා කියන්නේ සමීප වෙනවා කියන එකනේ. උප කියන්නේ සමීප කියන එක. දැන් උප ලේකම් උප සභාපති කියලා කියන්නේ සභාපති ළඟ ඉන්න එක්කෙනානේ. උප කියන අර්ථයේ සමීපාර්ථය. අප කියන්නේ පහවීම අර්ථය. දැන් මොකද වෙන්නේ? උප අය වෙනවා. අය උප වෙනවා කියන්නේ සම්පත් ලං වෙනවා කියන එකයි. ඔය වචනයක් තියෙනවා නේද? උපාය දන්නෝ අපාය නොයති කියලා. සම්පත් සමීප කරගන්න දන්න කට්ටිය සම්පත් පහ කරගන්නේ නැහැ. පැහැදිලි නේද? මෙන්න මේ ටික අවබෝධ කරගත්ත පුද්ගලයෙක් තව දුරටත් දෝෂකම් කරයිද? ලෝභකම් කරයිද? කිව්වත් කරන්නේ මෙන්න මෙතන පෙන්වන්න ඕනේ මිනිස්සුන්ට. සත්තු මරන්න එපා කියලා කියන්න උවමනාවක් නැහැ මිනිහට. සතුන්ට හිංසා කරන්න එපා කියන්න අවශ්‍ය නැහැ. ඒ මිනිහා දන්නවා සතුන්ට හිංසා කරනකොට මොකද්ද අපිට ලැබෙන්නේ? ද්වේෂය. ද්වේෂයෙන්තර සත්තු හිංසා කරන්න පුළුවන්ද? බෑ නේද? උරාකෝඹියකව මරන්න පුළුවන් ද ද්වේෂයෙන් තොරව? බෑ නේද? එහෙමනම් මේ දර්ශනය ඇති කරගත්ත පුද්ගලයාට කුරාකෝඹියෙක් මරන්න තියා කුරාකෝඹියෙකුට හිංසා කරන්නවත් බෑ. හිංසා කරන්න හිතන්නවත් බෑ. තේරුණා නේද? මෙන්න මේක තමයි දර්ශනයක් තුළින් ඇති කරගත්ත ශික්ෂණය කියලා කියන්නේ. මේ තුල ශික්ෂාපද නැහැ. මෙයා තීරණය කරනවා. අසත් ධර්මයේ සම්පූර්ණයෙන් අතහැරලා දාන්න ඕන කියලා. අසත් ධර්මය කියලා පාප කර්මයාගේ පාප කර්මය කියලා කියන්නේ අසත් ධර්මයාගේ ක්‍රියාකාරීත්වය. සියලු පව් හල යුතුය කියන තීරණය ගන්නවා. ඊළඟට මෝඩකම් ගැනත් පොඩ්ඩක් බලන්න ඕනේ. ලෝභකම් මෝඩකම්. ඉතින් ලෝභකම කියන්නේත් මෝඩකමක් තමයි. දෝෂකම කියන්නේත් මෝඩකමක් නේද? ඔළුව නියන නුවණක්කාරයෙක් කවදාවත් දෝෂකම් කරයිය? ලෝභකම් කරයිය? ඒවත් මෝඩකම් තමයි. ඊට අමතරව තවත් මෝඩකම් තියෙනවා. වටිනාම ලාභය නිරෝගී බව නේද? වටිනාම සම්පත්තිය මේ වටිනාම සම්පත්තිය විනාශ කර ගන්නවා නම් ඒක නුවණක්කාරකමක්ද මෝඩකමක්ද? මෝඩකමක් නේද? සල්ලිත් දීලා මේ වටිනා සම්පත්තිය විනාශ කර ගන්නවා නම් මෝඩ ඩබල් මොකට ඩබල් අර පිස්සු ඩබල් කිව්වා අද පින්නතුනි බලන්න සමහරු හරි හම්බ කරන ධනයෙන් 50ක් වියදම් කරන්නේ ඔන්න ඔය මෝඩකමට සුරාපානය ඈ දුරාචාරය මෝඩකම් සල්ලි දීලා නැති කරගන්න නිකන් නෙමෙයි සල්ලි දීලා. මම දැනට අවුරුදු මං හිතන්නේ 10කට 15කට විතර ඉස්සෙල්ලා ඇහුවා. අද නම් කොහොමද මන් දන්නේ. එදා මේ ඇහුවේ මං රේඩියෝ එකේ කියනවා මෝඩ ඇත්තන්ට උරා බීම සඳහා ලංකාවේ ඉන්න මෝඩ ඇත්තන්ට උරා බීම සඳහා දුම් වැටි දවසකට 1 කෝටි 30 ලක්ෂයක් නිකුත් කරනවා කියලා. වැඩි හරිය ලිපේ දාන්න නෙමෙයි මුරා බොන්නමයි. මදි වෙනවා. දවසකට 1 කෝටි 30 ලක්ෂයක්. නෑ අද මං හිතන්නේ ඊට අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන් මට හිතෙනවා අද අඩුද කියලා. මොකද අද මේ තරුණයෝ සිගරට් බොනවා අඩුයි. මම ඒක දැන් දැකලා තියෙනවා බොන්නේ. අද අඩු වෙන්න පුළුවන් කෙසේ වෙතත් මොන්නෝකයි තමයි වාර්තාව ඉදිරිපත් කරලා තියෙන වාර්තාව. දැන් මේ 1 කෝටි 30 ලක්ෂය කීයෙන් වැඩි කළොත් ඇද්ද? දුම් මැටියක් කීයක් විතර වගේද? 20යි. අපි 10ක් දාලා ගමුකෝ ඈ. ඔය බීඩි එහෙමත් එකට අහු වෙනවනේ. සුරුට්ටු බීඩි එහෙම. දැන් 1 කෝටි 30 ලක්ෂය 10ෙන් වැඩි කරන්නේ කෝටි 11ක් විතර වගේ නේද? කෝටි 10ක් කියමු. පෙනහැල්ල තම්බා ගැනීම සඳහා දවසකට කෝටි කෝටි 10ක් දවසකට පෙනහැල්ල තම්බා ගන්න. ලංකාවේ ඉන්න මෝඩ ඇත්තන්ට. අපේ ඇත්තන්ට නෙමෙයි ඈ. අපේ ඇත්ත මෝඩ නෑනේ. ඕන් தත්ත්වය. එතකොට මත් වතුර මත් පැන් කියන්න අවශ්‍ය නෑ ඒක මම හරි නෑ එහෙම කතා කරන්නේ මත් වතුර මත් කුඩු මත් පෙති ඈ මත් කොළ මත් කොළ කියන්නේ දුම් කොළ ඔය ගංජා වගේ දේවල් දුරාචාරය මේ සඳහා කොච්චර වියදම් කරන්න වෙනවද මා හිතන්නේ කෝටි 100ක් කියලා කිව්වොත් ඒත් වැරදි. අද අරක්කු බෝතලයක් කීයද? අරක්කු නෙමෙයිනේ පෙලක් කට්ටිය ඊට අර ඉහලින් නැගහන්නේ. ඈ දුරාචාරය. ඒකත් උවට අයිති වෙන. ඒකත් මෝඩකම දුරාචාරය කියන්නේ. සුරාපාන විතරක් නෙමෙයි දුරාචාරය ඊට වඩා මෝඩකමක්. කෝටි 100ක් වෙන් කළත් මං හිතන්නේ ඒත් මදි. දවසකට අක්මාව තම්බා ගැනීම සඳහා කෝටි 100යි. පෙනහැල තම්බා ගන්න කෝටි 10යි. එතකොට මුන් ලෙඩ්ඩු මෝඩයෝ කියලා මරලා දාන්නේ මුන්ට බේද දෙන්නත් එපායි නේද? මේ මෝඩයින්ට බේද දීම සඳහා ඒක නම් වැඩි කාලයක් නැහැ. දැන් 6 මාසයක්වත් නැහැ. ජනාධිපතිතුමා මට මම ඇහුණා කියා අහගෙන හිටියා කියනවා. මේ සුරාපානයෙන් දුරාචාරයෙන් ලෙඩ වුණ අයට ප්‍රතිකාර කිරීම සඳහා දවසකට වෙන් කරලා තියෙනවලු දෛනික ආදායමෙන් 22.5ක් පහෙන් එකක් විතර නේද ඊටත් පොඩ්ඩක් වැඩි නේද දෛනික ආදායමෙන් පහෙන් එකක් අර මෝඩයින්ට බෙහෙත් දීම සඳහා මෝඩියෝ කියලා මරන්නත් බෑනේ නේද මේ தত্ত্বය. මෙයා බොරු නෙමෙයි. මේ රජයේ වාර්තා මේ තියෙන්නේ. මම එක දවසක් හරි ලස්සන කතාවක් ඇහුවා. එයා ළඟ තිබිලා තියෙන්නේ රුපියල් 10යි. එයා මොකද දන්නවද කරලා තියෙන්නේ? ප්ලේන්ටි භාගයක් බීලා සිගරට් එකක් පත්තු කරගෙන. ප්ලේන්ටි භාගයයි ඒ කියන්නේ පිපාසය නැති කරගන්න ප්ලේන්ටි භාගයයි. පෙනහැල්ල තම්බා ගන්න සිගරට් එකයි එතන රුපියල් 7ක්. ප්ලේන් විභාගයට රුපියල් 3000ද කොහෙද කිව්වා. පිනහැල්ල තම්බ ගන්න රුපියල් 7යි. සාපිපාසාදී දුක නැති කරගන්න රුපියල් 3යි. <laughs> තේරුණා නේද? ඔන්න தત્ත්වය. ඉතින් කවුද රෙඩ් වෙන්න කැමති? කවුරුවත් කැමති නැහැ. පිරිහෙන්න කැමතිත් නැහැ. ලෙඩ් වෙන්න කැමතිත් නැහැ. නමුත් අද 75ක් සමාජ ජනතාව මොකද්ද කරන්නේ? පරිහානියටපත් වෙන දේවල් නේද කරන්නේ? ඇයි මේව කරන්නේ? මේ ගැන හිතලා නැහැ පින්තුනේ. මේ ගැන හිතලා නැහැ. චින්තනය තුළින් තමයි දර්ශනයකට යන්නේ. ඔවුන්ට දර්ශනයක් දීලා නැහැ කවුරුවත්. මේ දුරාචාරය, සුරාපානය, අසත් ධර්මය නිසා පිරිහෙන බව හිතන්ඩ අවස්ථාවක් සලස්වා දීලා නැහැ. සුරාපානය කරන්න එපා කියලා කියනවා. දුරාචාරය කරන්න එපා කියනවා. ලෝභකම් දෝෂකම් කරන්න එපා කියනවා. එපා කියලා වැඩක් නැහැ එපා කියන්න ඕනේ මෙන්න මේ දර්ශනයේ ලෝකයට දීලා කැමති දෙයක් කරගන්න කිව්වොත් වඩා හොඳයි නේද? එපා කියන්නේ නැතුව ඔබ කැමති දෙයක් කරගන්න. පැහැදිලි නේද? එතකොට ලෝභකම, දෝෂකම, මෝඩකම මේ අසත් ධර්මය. දැන් මේ අසත් ධර්මය නිසා මොකද වෙන්නේ? පරිහානියටපත් වෙනව නේද? අය අප වෙනව නේද? අප අය වෙනව නේද? අපාය වෙනව නේද? ඕන් தત્ත්වය. ඉතින් අපෙන් අහනවා සමහරු හාමුදුරුවනේ අපායක් තියනවද? පව් කරපුවම අපාය යනවද කියලා අහනවා. ඒ අහන්නේ කටගොන්නක් සුරාපානය කරලා. අහන්නේ මයින් අහලා තියෙනවා. හාමුදුරනේ අපායක් තියනවද? පව් කරපුව අපාය යනවද? මට අහන්න සිද්ධ වෙනවා උගෙන් අපාය හැටි කොහොමද කියලා. මන් දන්නේ අපාය හැටි ඌ නැදන්නේ. <laughs> ඈ ඕන් తত্ত্বය. මෙන්න මේ ටික මිනිසුන්ට පෙන්වා දෙන්න ඕනේ. ඔය ටික පෙන්වා දෙන්නේ නැතුව උදේ ඉඳන් ග්‍රෑ වෙනකම් පානාතිපාතා දින්නා දානා මුසාවාදා සුරාමේරේ කියවට වැඩක් නැහැ. අද වෙලා තියෙන්නේ දෙන්නෙත් පන්සිල්, ගන්නෙත් පන්සිල්, නැත්තෙත් පන්සිල්. පොරොන්දු කරනවා ගන්නවා. පොරොන්දු කරව ගන්නවා. මොනවටද ඒ පොරොන්දු දෙන්න ගිහිල්ලා? මම නම් කිසි කෙනෙකුට පොරොන්දුවක් දීලා නැහැ. දෙන්නෙත් නැහැ. මම ඊටා පරික්ෂාකාරී ජීවත් වෙන කෙනෙක්. කිසිම පාප කර්මයක් කරන්නේ නැහැ කියලා මම අදිෂ්ඨාන කරලා තියෙන්නේ. මොනවද පව් කියලා කියන්නේ? Tamanටත් අනුන්ටත් අහිත පිණිස පවතිනා වූ යමක් වෙයි නම් ආන් ඒව තමයි පව්. Tamanටත් අනුන්ටත් හිතවත් දෙයක් තියෙනවා නම් ආන් ඒවා තමයි කුසල්. පින් කියලා කිව්වක් කමන්නේ. එච්චරයි. දැන් ඉතින් ඔයගොල්ලන්ට කැමති දෙයක් කරගන්න. මට කමන්නේ මොනව කරගත්තත්. තේරුණේ? මේ මෙන්න මෙතෙන්දි තමයි ඒ කට්ටිය තීරණය කරනවා කියන්නේ දැන් අර දාර්ශනික පිරිසට නෑ මේ දේශනාව කරන්නේ ඒ කට්ටිය මේ මේ දේශනාව බුදුහාඳුර කරගෙන කරගෙන කරගෙන ගියා. ගිහිල්ලා ඉවර වෙලා කැමති තීරණයක් ගන්නයි කිව්වා. තහංචි දැම්මේ නැහැ. කැමති තීරණයක් ගන්නයි කිව්වා. ඒ කට්ටිය පැහැදිලිව දැක්කා අසත් ධර්මයේ හෙවත් පාප කර්මයේ නිසා පිරිහෙන බව, ලෝභ දෝෂ මෝහ නිසා පිරිහෙන බව දැක්කා. කරුණාව මෛත්‍රිය ප්‍රඥාව නිසා දියුණු වෙන බව දැක්කා. සද්ධර්මයේවත් කුසල කර්මය නිසා දියුණු වෙන බව දැක්කා. පාප කර්මයේවත් අසද්ධර්මය නිසා පිරිහෙන බව දැක්කා. දැකලා ඉවර වෙලා ඒ කට්ටිය තීරණයක් ගත්තා. පාප කර්මය නිසා පිරිහෙන බව, කුසල කර්මය නිසා දියුණු වෙන බව යම් පුද්ගලයෙක් දැක්කනා. ඒ පුද්ගලයා පිරිහෙන්න කැමැති පුද්ගලයෙක් නා. දියුණු වෙන්න අකමැති පුද්ගලයෙක් නා. මොකද්ද ගන්න තියෙන තීරණය? පාප කර්මය නිසා පිරිහින බවක් දැක්කා. මේක ඇත්තක් බොරුවක් නෙමෙයි, හරි දැකීමක් මේක. අසත් ධර්මය නිසා පිරිහෙනවා. මේක වැරදි දැකීමක්ද, හරි දැකීමක්ද? හරි දැකීමක් නේද? සත් ධර්මයේවත් කුසල කර්මය නිසා දියුණු වෙනවා. මේකත් හරි දැකීමක් නේද? මෙන්න මේ දර්ශනය ඇති කරගත්ත පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. මේ පුද්ගලයා පිරිහෙන්න කැමති පුද්ගලයෙක්, දියුණු වෙන්න අකමැති පුද්ගලයෙක්. මොකද්ද ගන්න තියෙන තීරණය? සියලු පව් කළ යුතුයි, කුසල් නොකළ යුතුයි. සියලු පව් කළ යුතුයි, කුසල් නොකළ යුතුයි. ඒක නේද ගන්න තියෙන තීරණය. කවුද එහෙම ගන්නව නම් ගන්නේ? පිරිහෙන්න කැමති, දියුණු වෙන්න අකමැති පුද්ගලයෙක්. මේ දර්ශනේ ඇති කරගත්තා නම් එයා ගන්න ওই තීරණේ තමයි. පිරිහෙන්න අකමැති, දියුණු වෙන්න කැමැති පුද්ගලයෙක් මේ දර්ශනේ ඇති කරගත්තා නම් එයා ගන්න තීරණේ මොකද්ද? සියලු පව් හල යුතුයි, කුසල් කළ යුතුයි නේද? අහන්න ගිහිල්ලා ඕනෙම කසිප්පුකාරයෙකුගෙන් ඕනෙම අසත්පුරුෂයෙකුගෙන් අහන්න ඔබ පිරිහෙන්න කැමතිද කියලා අහන්න. ඔබ දුක් විඳින්න කැමතිද? අකල් මරණයටපත් වෙන්න කැමතිද? ලෙඩෙක් වෙන්න කැමතිද කියලා අහන්න බලන්න. මොකද කියන්නේ? අනේ මං කැමති නෑ. මං අකල් මරණයට කැමති නෑ. ලෙඩෙක් වෙන්න කැමති නෑ. ඈ? එහෙම නේද කියන්නේ? නමුත් ඒගොල්ල එහෙම කිව්වට මොකද? කොරණ තරමක් කරන්නේ ආයුෂයේ පිරිහෙන, වර්ණයේ සැපේ බලයේ පිරිහෙන දේවල් නේද? මොකද හේතුව? ඔන්න ඔතන තමයි අපි නවතින්න ඕනේ. අද ඕන තරම් මේ මිනිස්සු ඉන්නවානේ මිනිස්සු නෙමෙයි බල්ලන්ගෙන් අහන්නකෝ ගිහිල්ලා ඉවර වෙලා ටික. බල්ලෝ. උඹ දුක් විඳින්න කැමතිද? උඹ පිරිහෙන්න කැමතිද? උඹ අකාලේ මැරෙන්න කැමතිද? කියලා අහන්නකෝ. මොකක්ද හම්බෙන උත්තරේ? නෑ. ඔය ඕනෙම අසත්පුරුෂයෙකුෙන් සුරාපානය කරන බේබද්දෙකුෙන් ගිහිල්ලා අහන්න. උඹ අකල් මරණයට කැමතිද? ඈ ශරීර සෞඛ්‍ය නැති කරගන්න කැමතිද? පිරිහෙන්න කැමතිද කියලා අහන්නකො. මොකද්ද උත්තරේ? නැහැ. කැමති නැහැ. ඒ වුණාට ඔවුන් කරන තරමක් කරන්නේ 75ක් කරන්නේ මොකද්ද? පිරිහෙන දේවල් නේද? මේකට හේතුව මොකද? ඒක ඵලයක් නෑ පිරිහෙන දේවල් කරනවා කියන්නේ ඵලයක්. මොකද්ද හේතුව? හේතුව මොකෝවත් නෙමෙයි මෙන්න මේ දර්ශනේ ඇති කරලා දීලා නැහැ මිනිස්සුන්ට. බන කියනවා. පව් කරන්න එපා කියනවා. සත්තු මරන්න එපා කියනවා. සුරාපානය කරන්න එපා කියනවා. එපා කිව්වට ඇයි මෙහෙම එපා කියන්නේ? උඹලට මොකද වෙන්නේ මේව කරපුවාම? මෙන්න මේ දර්ශනේ ඇති කරලා දීලා නැහැ. මේ ගැන හිතන්න අවස්ථාවක් ලබා දීලා නැහැ. බුදු පියාණන් වහන්සේ කලේ මොකද්ද? තහංචි දැම්මේ නැහැ, පොරොන්දු ගත්තේ නැහැ. උන්වහන්සේ පටිච්ච සමුප්පාද න්‍යායට අනුව පරිහානිය සහ දියුණුව කියන පළ දෙක පෙන්නවා. ඒ අය දැක්කා. ඒට හේතුව හොයාගෙන යන්නේ කිව්වා. හේතුව හොයාගෙන ගියා. ඒ පිරිස දැක්කා. පාප කර්මය අසත් ධර්මය නිසා පිරිහෙන බව. සද්ධර්මය නිසා දියුණු වෙන බව දැක්කා. දැකලා ඉවරලා ගත්ත තීරණයක්. මොකක්ද ගත්තේ? සියලු පව්හල යුතුයි කුසල් කළ යුතුයි. මෙන්න මේක තමයි සමාදපේති කියලා කියන්නේ. සන්දස්සේසි ලෝකේ පෙන්නනවා. සමාදපේසි තීරණයක් ගන්නවා. සමාදන් වෙනවා කියලා කියන්නේ. ඒ තීරණය ගත්තේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද? කැමැත්තෙන්. කවුරුත් කිව්ව නිසා තමා විසින්මද? තමා විසින්මයි. අනවබෝධයෙන්ද අවබෝධයෙන්ද? අවබෝධයෙන් සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික මීට වඩා බලවත් කුසල සිතක් නැහැ මේ බලවත් කුසල සිතෙන් තීරණයක් ගත්තනම් ඒ තීරණය කිසිම කෙනෙකුට කඩන්න දෙන්නේ නැහැ තේරුණේ මෙන්න මේක තමයි සමාදන් වෙනවා කියන්නේ සමාදපේසි කියන්නේ ඉතින් මේ තීරණේ අරගෙන මේගොල්ලෝ ඉදිරියට ගමන් කරනවා කොහොමද ගමන් කරන්නේ අසත් ධර්මයේ අතහැරලා සද්ධර්ම ගරුකව පාප කර්මයන්ගෙන් අයින් වෙලා කුසල් දහම් වඩාගෙන ඉදිරියට යනවා. දැන් මොකද මේ කට්ටියට වෙන්න ඕනේ? එන්න එන්න නරක වෙයිද හොඳ වෙයිද? හොඳ වෙනව නේද? දැන් මේ ගමන නවත්තන්න කාටවත් පුළුවන්ද? ආන් ඒක තමයි සමුත්තේජේස කියන්නේ උත්තේජනයටපත් වෙනවා. උත්තේජනයටපත් වෙනවා. සන්දස්සේසි සමාදපේසි සමුත්තේජේසි. දැන් මේ කට්ටිය ඉදිරියටම පාප කර්මයන්ගෙන් අයින් වෙලා කුසල් දහම් වඩ아가න යනකොට මොකද වෙන්න ඕනේ? අපේ සිත අපිරිසිදු වෙලා තියෙන්නේ අසත් ධර්මයේ පාප කර්මය නිසා නෙවෙයි. එහෙමනම් පාප කර්මයන්ගෙන් අසත් ධර්මයෙන් අයින් වෙලා ඉදිරියට යනකොට සිත පිරිසිදු වෙන්න ඕන නේද? ආන් ඒක තමයි සම්පහන්සේද කියලා කියන්නේ. සම්පහන්සේති කියන්නේ සිත පිරිසිදු වෙනවා. මෙන්න අනුශාසනී ප්‍රාතිහාරය. සන්දස්සේසි සමාදපේසි සමුත්තේජේසි සම්පහන්සේසි. සිත පිරිසිදු වෙනවා කියන්නේ මොකක් වෙනවද? රහත් වෙනවා. තේරුණේ? කාගේද හිත පිරිසිදු? රහතන් වහන්සේගේ නේද? මෙන්න රහත් වීම කරා ඉදිරියට ගමන් කළ හැකි පවත්වාගෙන යා හැකි පවත්වාගෙන යා යුතු ආර්ය සීලේ ඕනෝකයි උත්තම සීලේ ඕකයි බෞද්ධ සීලේ ඕකයි මේ සීලයට වඩා උතුම් සීලයක් නැහැ මෙන්න මේ සීලය ඇති කරලා දුන්න බුදුහාමුදුරුවෝ මම කළේත් ඒ ටික තමයි දැන් මේක ඇති කරලා දෙනවා සමගම මේ කට්ටිය පැහැදිලිව දැක්කා. අපේ දියුණුව දැන් තියෙන්නේ. එන්න එන්න හොඳ ජීවිතයක් උදා වෙනවා. පැහැදිලිව කට්ටිය පේන්න පේන්න පටන් ගත්තා. තේරුණා නේද? ඒ කට්ටිය මේ දේශනාව අහලා මේ තීරණේ අරගෙන ගෙදර ගියේ කොහොමද දන්නවද? අභික්කන්තම් භෝගෝතම අභික්කන්තම් භෝගෝතම සේයතාවි භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජය පටිච්චන්නං වා විවරේය මූලස්සවා මග්ගං ආචික්කේය අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛින්තීති ඒව මේවං බෝතා ගෝතමේන අනේක පරියායන ධම්මෝ ප්‍රකාශිතෝ ඒසාහම් භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මංච භික්ඛු සංඝංච උපාසකම්මං භවං ගෝතමෝ උදාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතං කියලා යන්න ගියා තේරුණා කියලා දෙන්නද? අබික්කන්තම් බෝ ගෝතම පින්වත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාව නම් හරිම ලස්සනයි. හරිම ලස්සනයි. හරිම පැහැදිලි. පැහැදිලි නේද? ලස්සනයි නේද? මේ බුද්ධ පුත්‍රයෙක් ඇවිදින්නේ නේද? බුදුහාඳුනම තෙන්ඩාවක් කොහොම හිටියේද? දැන් ඔයගොල්ලෝ ලස්සනයි කියන්නේ බුද්ධ පුත්‍රයෙකුගේ දේශනාවටනේ. බුදුහාමුදුරුවෝ මේ දේශනාව කළොත් එහෙම. අභික්කන්තං කියන්නේ ඒකයි. පින්වත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාව නම් හරිම ලස්සනයි. හරිම පැහැදිලි. තවත් අභික්කන්තං කියලා වචනයක් තියෙනවා. ඒකෙන් කියන්නේ මොකක්ද දන්නවද? ඉදිරියටම යනවා. මානිමත්ත අභික්කම. ඉදිරියටම යනවා. මේ දේශනාව ඇහුවේ මංකොල්ලකාර හොරෙක් නම් මිනිමරුවෙක් නම් ඒ මංකොල්ලකාර හොරාටත් මිනිමරුවටත් පුනරුත්ථාපනය වෙන්න පුළුවන්. තේරුණේ? ඕනෙම කෙනෙක් මේ දේශනාවට අනුව ගමන් කළොත් ඒ ගමන නවත්තන්න බෑ ඉදිරියටම යනවා. ඉදිරියටම යනවා. ආන් ඒකයි දෙවෙනි අභික්කන්තම් කියන්නේ. එන්න එන්න හොඳ ජීවිතයක් උදා වෙනවා නම් ඉදිරියට යනවා මිසක් පස්සට යන්න පුළුවන්ද? බෑ නේද? ආන් ඒකයි. දෙවෙනි අභික්කන්තම් කියන එකේ තේරුම ඕකයි. ඕනෙම නරක මිනිහෙකුට හැදෙන්න පුළුවන්. අඟුලිමාල වැනි මහා මිනීමරුවන්ටත් පුළුවන් වුණා නම් සියලු දෙවි මිනිසුන්ගෙන් වැඳුම් පිදුම් ගන්න පුළුවන් අති උත්තම සීලයක් ඇති කරගන්න. අපිට බැයිද පින්නතුනේ? ඈ <laughs> ඉතින් අද වෙලා තියෙන්නේ මොකද? කවුරු හරි කූඹියෙක් හරි මරලා තියෙනවනම් අපායක අපායයි. ඌ ගන්න දෙන්නේ කූඹියෙක් මරලා තියෙනවනේ. ඌ අපායයි. අර නිගණ්ඨයක නිගණ්ඨනාත පුත්තගේ ධර්මය අද තියෙන්නේ. ඈ දැන් අපේ પરම්පරාව මීට අවුරුදු 50කට ඉස්සර අපේ પરම්පරාව එකෙක් මිනිහෙක් මිනිහෙක් මරලා තියෙනවා. දැන් අද මොකද්ද මේ සමාජය කරන්නේ මට? ආ මේ ඕක මිනිමරු પરම්පරාවට අයිති එකේ. ඕකට පුළුවන් මාර්ගඵල ලබන්න. ඕක මිනිමරු પરම්පරාවට අයිති එකේ. ඉතින් අපි ඔක්කොම අනාතයි නේද? නමුත් අඟුලිමාලට මිනි දාස් ගණනක් මරපු අඟුලිමාල කියන මිනි මරුවට පුළුවන්. අපිට තමයි බැරි. <laughs> මම නෙමෙයි මිනිහක් මැරුවේ පරම්පරාවේ අවුරුදු 50කට ඉස්සර එකෙක් මරලා තියෙන්නේ. මම මොනව කරන්නද? ඉතින් අපේ පරම්පරාවට දාලා තියෙන්නේ මොකක්ද දන්නවද? මිනි මරු පරම්පරාව කියලා. <laughs> එකයි මරලා තියෙන්නේ. අඟුලිමාල ලක්ෂ ගණනක් මරලා. ඔය අපූර්වට රහත් උනේ. ඕන් තත්ත්වේ. මිනිස්සු ඉතින් කියන අනේ අපිට බෑ හාමුදුරුවනේ අපි පව් කරලා තියෙනවා. ඉතින් පව් කරලා තියෙනවා නේද? පව් කළා කියලා බයිද සිල්වතෙක් වෙන්න. ඒ කරපු ඒවාට හම්බ ඒ වෙලාවට යථා කාලයේදී කතා කරයි බය වෙන්න එපා. ඈ කරපු පව් වලට වෙලාවට හම්බ වෙයි. නමුත් කොච්චර පව් කරලා තිබුණත් මේ තීරණය ගත්ත පුද්ගලයා සිල්වතෙක් නෙමෙයිද? තේරුණේ? ආන් ඒකයි අභික්කන්තං කියන්නේ. සේයතාවි භෝගෝතම නික්කුජ්ජිතං මා උක්කුජ්ජේය. පින්වත් ගෞතමයන් වහන්සේ ඔබගේ දේශනාව මුණින් හරෝපදයක් උඩුකුරු කරන්නාසේ. මම් මුලාවියෙකුට පාර පෙන්වන්නාසේ. අඳුරේ සිටින්නා වූ ඇස් ඇති පුරුෂයෙකුට රූප දැකීම සඳහා පහනක් දල්වන්නාසේ. නොයෙක් ආකාරයෙන් ඔබ වහන්සේ අපිට කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නා. ඒ අපි අද ඉඳන් ඔබ වහන්සේ සරණ යනවා ධර්මයේ සරණ යනවා සංඝයා සරණ යනවා අද ඉඳන් අපි ඔබ වහන්සේගේ උපාසක උපාසිකා පිරිසක් බවට පිළිගන්න කියලා යන්න ගියා. පුදුමයක් නෙමෙයිද මේක? අර මහා මිත්‍යා දෘෂ්ටිකයෝ දාර්ශනිකයෝ චින්තකයෝ බුදුහාමුදුරන් නිඳා කරන්න ආපු කට්ටිය පැයක් හමාරක් ඇතුළත මෙන්න මේ தത്വයටපත් කරගත්තා. පුදුමයක් නෙමෙයිද? පුදුමයක් නේද? ප්‍රාතිහාර්ය කියන්නේ පුදුමයට නේද? මෙන්න මේක තමයි අනුශාසනීය ප්‍රාතිහාර්ය කියන්නේ. තේරුණේ? ඔය ගොල්ලන්ගේ නම් দমনය කරන්න දෙයක් නැහැ මට. හාපටවුවාගේ ටිකක් ඔය කට්ටිය. මට ගෙනත් දෙන්න. පුළුවන් නම් මෙලවක් පරලවක් පිළිගන්නේ නැතිවෝ. කර්මයක් කර්මඵලයක් පිළිගන්නේ නැතිවෝ. හොඳක් නරකක් පිළිගන්නේ නැතිවෝ. මට ගෙනත් දෙන්නකෝ. ඕනෙම ආගමිකයෙක් වුණාට මට කමන්නේ නැහැ. හැබැයි මට අවශ්‍ය කරන සුදුසුකම් දෙකක් තියෙනවා. මොකක්ද දන්නවද? අවංක භාවයේ හා කියන දේ තේරුම් ගත හැකි භාවය මට අවශ්‍යයි. එහෙම පුද්ගලයා ටිකක් මට ගෙනත් දෙන්න. පැයක් ඇතුළත මගේ ගෝලය බවට පත් කර ගන්නවා. තේරුණා නේද? ඒක මට කළ හැකි දෙයක්. මා විසින් කළ යුතු දෙයක්. මෙන්න මේක තමයි බෞද්ධ සීලය. ප්‍රඥාව මත පදනම් වුණා වූ ශික්ෂණය. ඊළඟ මේ තීරණය ගැන කතා කරන්න තියෙනවා. තීරණය. මේක අහගෙන ගියාට වැඩක් නැහැ. තීරණයක් දැම්මම ගන්න ඕනේ. තීරණය. අපි ජීවත් වෙනවා කියන්නේ මොකද? තීරණයන් ක්‍රියාත්මක කරන එක. තීරණයකින් තොරව ඒ කට්ටියට මොනවද කරන්න පුළුවන්? මොකවත් බෑ නේද? නැගිටින්න පුළුවන්ද? බෑ. දකුණු අත උස්සන්න තීරණය කරලා වම් අත උස්සන්න පුළුවන්ද? බෑ නේද? එහෙනම් අපි ජීවත් වෙනවා කියන්නේ තීරණයන් ක්‍රියාත්මක කරන එක. ඔයගොල්ලෝ වඩා කැමති අනුන් දුන්න තීරණ ක්‍රියාත්මක කරන්නද තමන් ගත්ත තීරණයක් ක්‍රියාත්මක කරන්නද? තමන් ගත්ත තීරණය. දැන් මේ තීරණය ගත්තේ තමා විසින්ම නේද? ගත්තනම් ගත්තේ තමා විසින්මයි. අකමැත්තෙන්ද කැමැත්තෙන්ද? අනවබෝධයෙන්ද අවබෝධයෙන්ද? කවුරුවත් කිව්ව නිසාද තමා විසින්මද? එනම් බලවත් තීරණයක් වෙන්න ඕන නේද? සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික හිතින් ගත්ත තීරණයක්. ආයේ කිසිම කෙනෙකුට හොල්ලන්න බෑ මේක. මොකද කියන්නේ ගන්නවද? මම බල කරන්නේ නැහැ. කැමති නම් ගන්න. මට කමන්නේ මොන තීරණයක් ගත්තත් මට කමන්නේ තීරණයක තියෙන වටිනාකම මම කියන්නම්. පෙර බර්ණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ නෙමෙයි මෙන්න මේ වරපලාන්ට වරපලානේ. මේ මේ ලංකාවේ. ඈ මගේ යාළුවෙක් හිටියා ඒ මිනිහාට මොනවා කරලවත් පාන්දර අවදි වෙන්න බෑ බෙට්ටි එක නැතුව. උදේ නැගිටින්න බෑ ඇඳෙන්. බෙට්ටි එක තියෙන්න ඕනේ. එක දවසක් භාර්යාතම භාර්යාතම බෙට්ටියෙක් ගේන්න පරක්කු වුණා. මිනිහට තද වුණා. තද වෙලා තීරණයක් ගත්තා. මීට පස්සේ මං තේ බොන්නේ නැහැ. එච්චරයි. පැය භාගයක් විතර පරක්කු වෙලා භාර්යාවතම ඔතේ ඒක අරන් ආවා. උඹ මීට පස්සේ ජීවිතේටවත් මට තේ ගේන්න එපා. දැන් අවුරුදු 25කට වැඩි මේ තීරණي අරගෙන අදත් ඒ මිනිහා තේ බොන්නේ නැහැ. ඒ බොන්නේ නැහැ නතර. ඒ තීරණය ගත්තේ වෛරයෙන් ඒ තීරණය ගත්තේ. සම්මාදිට්ඨියෙන් එහෙම නෙමෙයි. වෛරයෙන් ගත්තේ. තරහෙන් ගත්තේ තීරණය. ඒ වුණත් බලන්න වටිනාකම බලන්න ඒකේ දැඩි බව, ශක්තිමත් බව නේද? අදත් ඒ බොන්නේ ඔන්න තීරණ පුළුවන් නම් ගන්න එකයි තියෙන්නේ. ඒ මිනිහා අරක්කු බොන මිනිහෙක්. ඒ මිනිහම මම ගැන කතා කරන්නේ. ණයට බොන්නේ අරක් අවුරුද්ද අන්තිමට තමයි සල්ලි දෙන්නේ. එක අවුරුද්දක 50000ක බීලා තියෙනවා මේ මිනිහා. අද නම් 50000ක බොන්න බෑ මේ 50000 පනත්දා මදි නේද අදන හයමාසයක් බොන්්ඩත් මති නේද දැනට අවුරුදු විස්සක් විතරවාගේ වෙනවා පනත්දාහක බීලා ඉ අයගහින් දුන්න පනත්දා අරක්ක මුදලාලි මේ පනත්දා අරගෙන අරක් මුදලාලික දුවට දෑ වැද්ද දුන්නා මේ කරමිණිය බලාගෙන හිටිය බලාගෙන ඉඳලා තීරණය කළා මගේත් දරුවෝ ඉන්නේ. මට මොකද මගේ දරුවන්ට දෑවැත් දුන්නා. මම මොකටද අරුවගේ අර අසත්පුරුෂයාගේ අරක්කු මුදලාගේ දුවට දෑවැත් දෙන්න සල්ලි ගිහින් දෙන්නේ මොකටද මං? බොන්නේ නෑ මීට පස්සේ කියලා තීරණයක් ගත්තා. අද වෙනකම් බොන්නේ නෑ මිනිහා. දැන් අවුරුදු 20ක් වෙනවා. මිනිහා බොන්නේ ඇල් අතර බොනවා. බත් කනවා ඇල් අතර බොනවා එච්චරයි. මේ ලංකාවේ ඉන්නේ මම නම් ඕනෙක් කියන්නම්. හම්බ වෙන්නත්. මගේ යාළුවෙක්. අද වෙනකම් මිනිහා ආරක්කු බොන්නේ තේ වතුර බොන්නේ බත් කනවා ඇල් වතුර බොනවා. මෙන්න තීරණ. ඒ තීරණය ගත්තේ ඊර්ෂියාවෙන්. කසිප්පු බොන්නේ ආරක්කු බොන්නේ නැහැ කියන තීරණය ගත්තේ ඊර්ෂියාවෙන් ගත්තේ. ඒක අර මිනිහාගේ දුවට දැකද්ද තුන දැකලා නැහැ. අර තීරණය ගත්තේ තරහෙන්. ඈ ඉතින් මේ දුර්වල හිතකින් ඈ නපුරු හිතකින් ගත්ත තීරණ ওই තරම් බලවත් නම් සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික කුසල් සිත් වලින් පළවෙනි සිතෙන් ගත් තීරණයක් මොනතරම් බලවත් වෙන්න ඕනද පින්නතොනේ මේ දේශනාව නිකන් අහගෙන ඉඳලා වැඩක් නැහැ හොඳට තේරුම් අරගන්න තේරුම් අරගෙන ගන්න තීරණය හැබැයි තවත් මතක තියාගන්න ඕනේ එකක් ඔයගොල්ල මේ තීරණය ගත්තට මොකද රහත් වෙනකන් සියලු පව් වලින් අයින් වෙන්න ඔය කට්ටියට බෑ සබ්බ පාප පහිනස්ස කියන්නේ රහතන් වහන්සේට. රහතන් වහන්සේ හැර අනික් සියලු දෙනාම පව කරනවා. නමුත් මේ තීරණය ගන්න රහත් වෙන්න ඕනේද? මේ තීරණය ගන්න රහත් වෙන්න ඕනේද? ඕනේ නේද? එහෙනම් මේ තීරණය ගත්තට මොකද? ඔය කට්ටිය කලාතුරකින් පව කරනවා. ඒ කරන්නේ කැමැත්තෙන් නෙමෙයි. අකමැත්තෙන් කරන්නේ. පව් කරනවට වඩා පව් නොකර ඉන්න කැමති ඒ කට්ටිය. අකමැත්තෙන් කරන්නේ. ඒ හැම පාප කර්මයක් ළඟම ලැජ්ජාවටපත් වෙනවා. අනේ මගේ තීරණේ කැඩුණා නේද කියලා. මේ තීරණේ කැඩේ කියලා බයකුත් තියෙනවා. මොනවද මේ? හිරියොත්ප්ප. හිරියොත්ප්ප කියන්නේ ලැජ්ජා බය. මෙන්න මේ ලැජ්ජා බය දෙක තියෙන නිසා මේ පුද්ගලයා කලාතුරකින් පාප කර්මයක් කළත් වහාම හන්දි කරගන්නවා කිසිම කෙනෙකුට හොයන්න තියන්නේ නැහැ. කිසිම කෙනෙකුට හොයන්න තියන්නේ නැහැ. උදාහරණයක් කියනවා නම් විලිබී ඇති පුද්ගලයෙකුගේ වස්ත්‍රයක් සමාජයක් මැද කඩාගෙන වැටුනොත් එහෙම ඇඳ ගන්න පැය කීයක් ඉන්නවද? කැඩෙනකොට මැඳ ගන්නව නේද? ආන් ඒ වගේ මේ තීරණියත් කැඩෙනකොටම හයි කරගන්නවා තප්පර දශමයක්වත් දුසිල් බව තුළ ජීවත් වෙන්නේ නැහැ. එහෙමනම් මේ පුද්ගලයා මැරෙන්නේත් කවදා හරි සිල්වතෙක් වශයෙන් නේද? මැරෙන්නේ සිල්වතෙක් වශයෙන් නේද? අපායයිද? මේ මේකයි. ආර්ය පුද්ගලයා අපාය යන්නේ නැහැ කියන්නේ ඔන්න ඕකයි. අපාය යන්නේ නැහැ කියවට බෑ යන්නේ නැති හේතුව කියන්න එපායි නේද? මෙන්න ආර්ය සීලය. මෙන්න ආර්ය ස්වභාවය. මෙන්න බෞද්ධ සීලය. මෙන්න ලෝකෝත්තර සීලය. මේ සීලය තුළ තියෙන්නේ මොනවද කියලා බලන්න. මේ සී මේ තීරණය ගත්තේ අපායට බයෙන්ද? ආර්ය පුදුලේ කපාය යන්නේ නැහැ නේද? මේ තීරණය ගත්තේ දිව්‍ය ලෝක යන්න හිතාගෙනද? නෑ නේද? එහෙනම් තණ්හාවෙන් තොරයි. තණ්හාව කියන්නේ ඇලීමයි ගැටීමයිනේ. අපායට බයක් නෑ මෙතන දිව්‍ය ලෝකයට ආසාවක් නෑ. තණ්හාවෙන් තොර සීලයක් මේක. මේ තීරණය ගත්තේ අනුන් පහත් කරන්න හිතාගෙන නෙමෙයි. එහෙම අදහසක් අපේ නෑනේ අනුන් පහත් කරන්න අදහසක්. මේ තීරණය ගත්තේ මිච්ඡා දිට්ඨිය නෙමෙයි. සම්මා දිට්ඨිය නේද? එහෙනම් මේ තීරණය තුල තණ්හා මාන දිට්ඨි දිට්ටි මැඩගෙන තියෙන්නේ. තණ්හා මාන දිට්ටි අනුපාතා කියන්නේ ඔන්න ඕකයි. තණ්හා මාන දිට්ටි වලින් මැඩගත්තා කියන්නේ ඒවෙන් අයින් වුණ සීලයක්. එයා තණ්හාවෙන් මැඩගෙන නැහැ සීලය. මාන්නක්කාරකමෙන් මැඩගෙන නැහැ. මිච්ඡා දිට්ඨියෙන් මැඩගෙන නැහැ. තණ්හා මාන දිට්ඨි අනුපහතා. අනුපහතා කියන්නේ ඒවෙන් මැඩගත් සීලයක් නෙමෙයි මේක. ඒවෙන් තොරයි. මේක සීලය ඇතුලේ තියෙන්නේ මොනවද? කරුණාවයි මෛත්‍රියයි. කරුණාවෙන් ගත්තේ මොන තීරණයද? කරුණාව කියන්නේ දුකට පස් සත්වයන් එම දුකින් අත මුදවා ගැනීමේ කැමැත්ත. තමනොත් දුකටපත් වෙලා ඉන්න නිසා නේද මේ දුකින් අත මිදෙන්න මේ තීරණය ගත්තේ? දුකටපත් වෙන්නේ මක් නිසාද? අසත් ධර්මයේ නිසා නේද? පාප කර්මයේ නිසා නේද? එහෙමනම් සියලු පව් හල යුතුය කියන තීරණය ගත්තේ කරුණාවෙන් නේද? මෛත්‍රිය කියන්නේ සැප ලැබීමේ කැමැත්ත. සැප ලැබෙන්නේ කුසල් කරනකොට නේද? එහෙනම් කුසල් කළ යුතුය කියන තීරණය ගත්තේ මෛත්‍රියෙන් නේද? දැන් මේ සීලය තුළ මොනවද තියෙන්නේ? තණ්හා මාන දිට්ටි අනුපහතා. තණ්හා මාන දිට්ටි නැහැ. තියෙන්නේ කරුණාවයි මෛත්‍රියයි. තණ්හා මාන දිට්ඨි අනුපහතා කරුණෝපාය කෝසල් පරිග්ගහිතා දානාදයෝ ගුණා සීලාදයෝ ගුණා පාරමියෝ නාම මෙන්න පාරමිතා වල තියෙන ලක්ෂණ තණ්හා මාන දිට්ඨි වලින් නොමඩනා ලද කරුණාවෙන් හා මෛත්‍රියෙන් සම්මිශ්‍රණය වුණා වූ යම් ගුණ ධර්මයක් තියෙනවා නම් ආන් ඒ ගුණ ධර්ම සියල්ලක්ම පාරමිතා දැන් ඒතකොට මේ සීලයත් පාරමිතා නේද ඕන් ඕක තමයි පාරමිතා සීලය කියන්නේ. බෞද්ධ සීලය කියන්නේත් ඕකයි. උත්තම සීලය කියන්නේත් ඕකයි. ශික්ෂාපද කීයක් තියනවද? මොකවන්නේ නැහැ. ආන්න ඒක යමන්නම් කැමති. ශික්ෂාපද මොකවම්ම නැහැ. පස්පව් හල යුතුයිද? නෑ නෑ පස්පව් හල යුතුයි නෙමෙයි. අටපව් හල යුතුයි නෙමෙයි. දසපව් හල යුතුයි නෙමෙයි. සියලු පව් හල යුතුයි. පස්පව් හල යුතුය කියන තීරණය ගත්ත පුද්ගලයාට හයවෙනි එක කරන්න පුළුවන් නේද? පව් පහක තියෙන්නේ. හයවෙනි එක කළා යකේ. දැන් ওই පස්පව් හල යුතුය කියන පුද්ගලයාට අනුන්ට ඊර්ෂ්‍යා කරන්න පුළුවන්. පරුස වචන කියන්න පුළුවන්. සම්ප්‍රප්පලාප කියන්න පුළුවන්. අනුන්ට ගිනිගෙඩි දෙන්නත් පුළුවන් නේද? පන්සිල් කැඩෙනවද? ආන් ඒක නේද? අටපව් හල යුතුය කියලා තීරණය ගත්ත මිනිහටත් පුළුවන් සම්ප්‍රප්පලාප කියන්න පුළුවන්, කේලම් කියන්න පුළුවන්. ඈ පරුස වචන කියන්න පුළුවන්. අනුන්ට ගිනිගෙට දෙන්නත් පුළුවන්. අටපව් කැරි මේ අටසිල් කැඩෙන්නේ නැහැ මේ තීරණය ගත්ත පුද්ගලයාට පින්නතුනි තමන්ට අහිතවත් අනුන්ට අහිතවත් කිසිම දෙයක් කරන්න බෑ. සතෙක් මරන්න තියා සතෙකුට හිංසා කරන්න තියා සතෙකුට හිංසා කරන්න හිතන්නවත් බෑ. මෙන්න බලන්න මේ සීලේ තියෙන බලවත්කම. මෙන්න මේක තමයි සම්මාදිට්ඨිය මත පදනම් වුණා වූ සීලය කියන්නේ. සම්මාදිට්ඨිය ස්ථිරයි. එහෙනම් මේ සීලයත් ස්ථිරයි. රහත් වෙලා නැති නිසා තාවම අපි කලාතුරකින් කඩා ගන්නවා කැඩෙනකොටම හයි කර ගන්නවා. කිසි කෙනෙකුට හොයන්න තියන්නේ නැහැ. මේ බල්බ් එක දිහා බලන්න. ඔක දිගටමපත් වෙන්නේ නැහැ නිමිනවපත් වෙනව නේද? නමුත් නිමින බව පේනවද? නෑ. නිමිනකොටමපත් වෙනවා. මේ සීලයත් බල්බ් එක වගේ දිලිසෙන්න පටන් ගන්නවා පින්නතුනේ. කිසිම තැනක කැඩෙච්ච දෙයක් හොයන්න බෑ. ආන් ඒක නිසා මේ සීලයට කියනවා අකණ්ඩයි කියලා. අකණ්ඩයි කියන්නේ කැඩෙන්නේ නැහැ කියන එකයි. අච්චිද්දයි සිදුරු නැහැ. අකම්මාසයි ලප කැලල් නැහැ. සමාධි සංවත්තනිකයි සමාධියට උපකාර වෙනවා. සම්බෝධි පරායනයි. මහා ප්‍රඥාවට පිහිට වෙනවා. සම්බෝධියට පිහිට වෙනවා. මෙන්න මේක තමයි බුදු පියාණන් වහන්සේ අර තමන් ළඟට ආවා වූ දාර්ශනිකයින්ට මිත්‍යා දෘෂ්ටිකයින්ට දුන්නා වූ සීලය ඔන්නෝකයි. මෙන්න මේ විදිහට තමයි দমনය කළේ. පැහැදිලි? දැන් එතකොට මේ සීලය ඇති වුණේ ශ්‍රද්ධාව පදනම් කරගෙන නේද? ශ්‍රද්ධාවෙන්තරෝ මේ සීලය ඇති වෙන්නේ මොනවා කරලවත්. මේ සීලය නෙමෙයි. කිසිම පාරමිතා ධර්මයක් ශ්‍රද්ධාවෙන්තරෝ ඇති වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව කියලා කියන්නේ දැනපැහැදීම ලෝකේ දුකයි කියලා දැනගන්නකොටම නිර්වාණයට පහදිනවනේ. එතන ඉඳන් කරන හැම දෙයක්ම යා කරන්නේ නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව නේද? ඒවට නේද පාරමිතා කියන්නේ? එහෙනම් ශ්‍රද්ධාවෙන් තොරව කිසිම පාරමිතාවක් තියනවද? ශ්‍රද්ධාව ඇති පුද්ගලයෙකුට පාරමිතා නොපුරා ඉන්න පුළුවන්ද? ඒත් බෑ නේද? ශ්‍රද්ධාව නැති කෙනෙකුට පාරමිතා පුරන්න පුළුවන්ද? ඒත් බෑ නේද? ආන් ඒක තමයි ශ්‍රද්ධා භාවනාව අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. මහා ප්‍රඥාවෙහි බීජය, බුද්ධ බීජය. තේරුණේ? සද්දා ධන මේක ශ්‍රේෂ්ඨ ධනයක්. මේ මේ ශ්‍රේෂ්ඨ ධනය තමයි බෞද්ධ ආර්ථික විද්‍යාවෙන් දෙන්නේ. ආධ්‍යාත්මික දියුණුව තුළින් ලබන්නා වූ ශ්‍රේෂ්ඨ ධනය. මෙතනින් තමයි සැනසීම ලැබෙන්නේ. දියුණුව ලැබෙන්නේ. අර්ථය ලැබෙන්නේ. ඔන්න ඔතනින් තමයි. අර්ථය ලබා ගන්න ක්‍රමය ගැන තමයි මම කතා කරන්නේ. බෞද්ධ ආර්ථික විද්‍යාව ගැන මේ දේශනාව කරන්නේ. බෞද්ධ ආර්ථික විද්‍යාව කියන්නේ ප්‍රඥාවන්තයන් ලබන්නා වූ සම්පත් කියන එකයි. ඒ සම්පත් ලබා ගන්න ක්‍රමය. ප්‍රඥාවන්තයෙක් විසින් හේවත් ප්‍රඥාව පදනම් කරගෙන සම්පත් ලබා ගන්නා වූ ක්‍රමවේදය තමයි බෞද්ධ ආර්ථික විද්‍යාව කියන්නේ. සම්මාදිට්ඨිය පදනම් කරගෙන සම්පත් ලබා ගන්නා වූ ක්‍රමවේදය. සම්මාදිට්ඨිය ස්ථිරයි. එහෙනම් ඒ සම්පත් ස්ථිරයි. ශ්‍රද්ධාව ආය හොල්ලන්න බෑ කාටවත්. තේරුණා නේද? සද්දා ධන. සද්දා ධනෙන් තමයි සීල ධනෙට යන්නේ. සීල ධනය තුළින් තමයි හිරියොත්ප්ප කියන ධනෙ හම්බ වෙන්නේ. තේරුණේ? එතකොට දැන් ධන හතරක් තියෙනවනේ. සද්දා ධන, සීල ධන, හිරි ධන, ඔත්ප්ප ධන. ඊළඟ ධනෙ මොකද්ද? සුත ධනය. මොකද්ද මේ සුත ධනය කියන්නේ? ධර්ම ශ්‍රවණය කිරීමේ ලාභය. ඒකක් තියෙනව නේද? උගුරෙන් කටින් එනකම්ම <laughs> ඈ ඊළඟට ත්‍යාගධනය. මොකද්ද මේ ත්‍යාගධනය කියන්නේ? ලෝකය හල යුතුයි කියන තීරණය. ලෝකයේ අසත් ධර්මයක්, කරදරයක්, දුකක්, හිංසාවක්, පීඩාවක් කියලා දැනගන්නකොටම ලෝකය අත හල යුතුයි කියලා තීරණයක් එනවා. ආන් ඒක තමයි ත්‍යාගධනය කියන්නේ. පඤ්ඤා ධනං මේ සෑම ධනයකටම ප්‍රඥාව පදනම් වෙන්න ඕනේ. ප්‍රඥාවෙන් තොර ශ්‍රද්ධාවක් නැහැ. ප්‍රඥාවෙන් තොර සීලයක් නැහැ. ප්‍රඥාවෙන් තොර හිරියොත්ප්පයක් නැහැ. ප්‍රඥාවෙන් තොර සුතයක් නැහැ. ප්‍රඥාවෙන් තොර තියාගයක් නැහැ. එහෙනම් සියලුම ධනයන්ට ආර්ය ධනයන්ට ප්‍රඥාව පදනම් වෙන්න ඕනේ. බෞද්ධ ආර්ථිකය කියන්නේ ඔන්න ඕකයි. ප්‍රඥාව පදනම් කරගත්තා වූ සම්පත්. පැහැදිලි නේද? විද්‍යාව කියන්නේ මේ ලබා ගන්නා වූ ක්‍රමවේදය. දැන් පැහැදිලි නේ බෞද්ධ ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. ප්‍රඥාව පදනම් කරගෙන සම්පත් ලබා ගන්නා වූ ක්‍රමවේදය. මොකක්ද? සත්පුරුෂයෙක් ළඟට යන්න, ධර්ම ශ්‍රවණය කරන්න, දරා ගන්න, හිතන්න විමසන්න, තමා තුළින් දැනගන්න. පැහැදිලි නේද? මෙන්න සීල ධනෙ දක්වා දැන් අපි ආවා. දැන් මේක භාවනාත්මකව වඩන්න ඕනේ. නැත්නම් වැඩක් නැහැ මේක. භාවනාත්මකව වඩන්න කොහොමද දන්නවද? දැන් පව් කියන්නේ මොනවද? Tamanටත් අහිතවත්, අනුන්ටත් අහිතවත් දේවල් පව්. එතකොට ඔය පිරිසට අහන්න හිතේ හාමුදුරුවනේ බුහන්සේ කියන විදියට දියවැඩි ආකාරයේ සීනි කණ එකක් පවද්ද කියලා. පවද්ද පිනක්ද? පවක් නේද? පීනන් සමාරුකාරයේ කැන්දෑවට නානවන ඒකත් පාප කර්මයක් නේද? ආන් ඒකයි. ආන් මේ වගේ සුළු තැන්වල ඉඳන් යන්න ඕනේ. හ්ම්. සුළු තැන්වල ඉඳන් පටන් ගන්න ඕනේ. එතනින් තමයි අපිට ඉදිරියට ලොකු දැන් ලොකු වැඩ කරන්න පුළුවන්. මේ මා ගැන වර්ණනා කරනවා නෙමෙයි. ඇත්ත වශයෙන්ම මට තියෙනවා සීනිය මාරුව. මම කැවිලිපි ගානක් අතර ගත්තාම මම ඇත්ත වශයෙන්ම වළඳන්නේ ගස්ලබු කෑල්ලක් විතරයි. කෝලිකුට්ටුත් තියෙනවා, ඇපලුත් තියෙනවා. ආ මිදි ගෙඩි දෙකක් තුනකුත් සමහරට වළඳනවා. මං එතෙන්දී කල්පනා කරනවා මට අහිතවත් දේවල් මං කරන්න ඕනේ නෑ ඒක පව්. මං පව් කරන්නේ අන්න එතනින් නම් පටන් ගන්න ඕනේ. දොස්තර මහත්තයාගෙන් බේත් අහගෙන ගෙදර ගිහිල්ලා බේත් බෝතලේ මේසෙ උඩ තියාගෙන ඇඳ උඩින් බුදියාගෙන හරි ඉඳගෙන හරි දොස්තර මහත්තයාගේ ගුණ වර්ණනා කර කර හිටියොත් Tamanට හිතවත්ද අහිතවත්ද අහිතවත් නේද ඒක කුසල කර්මයක්ද පාප කර්මයක්ද <laughs> තව කෙනෙක් ඉන්නවා බේත් අහගෙන යනවා දොස්තර මහත්තයා කිව්ව විදිහට බේත් ටික බොනවා දොස්තර මහත්තයාගේ ගුණ ගැන කතා කරන්නේ නැහැ ඒක Tamanට අහිතවත්ද හිතවත්ද හිතවත් නේද? ඒක කුසල කර්මයක් නේද? අද මොකද කරන්නේ? දොස්තර මහත්තයාගෙන් බේත් අහගෙන ගිහිල්ලා බේත් බෝතලේ මේසෙ උඩ තියාගෙන දොස්තර මහත්තයා ගුණ වර්ණනා කර කර ඉන්නවා. ලීට තනීප වෙයිද? කුසල කර්මයක්ද පාප කර්මයක්ද? <laughs> ඔන්න தත්ත්වය. තේරුණා නේද? ඇත්ත වශයෙන් පින්නතුනි මේ දේශනාව හරියට අවබෝධ කරගෙන මේ තීරණය ගත්තොත් ඒ පුද්ගලයාට සතෙක් මරන්න තියා හිතන්නවත් බෑ. කෙනෙකුට ඊර්ෂියා කරන්න තියා හිතන්නවත් බෑ. අනුන්ට ගිනිගෙට දෙන්න තියා හිතන්නවත් බෑ ගැන. හිතනකොටම මොකද වෙන්නේ? අපිට අහිත කරයි නේද? හිතන්නකො කෙනෙකුට හිංසා කරන්න හිතනවා කියලා පරිසර වචනයක් පරිසර වචනයක් කියන්න ඕනේ නෑ. පරස වචනයක් කියන්න හිතනකොටම මිනිහට වැඩේ වෙලා ඉවරයි. <laughs> ඈ පිරිහිලා ඉවරයි නේද? ද්වේෂය ඇති වෙලා ජීව බල ශක්තියින් පහම විනාශ වෙලා ඉවරයි නේද? මේ දර්ශනේ හතර හරියට අවබෝධ කරගත්තොත් පරස වචන කියන්න තියා සතෙකුට හිංසා කරන්න තියා සතෙක් මරන්න තියා බොරුවක් කියන්න තියා කිසිම දෙයක් පින්නතුනේ පාප කර්මයක් ගැන හිතන්නවත් බෑ යාට කරුණා තියා. හැබැයි ඉතින් හරියට අවබෝධ කරගන්න ඕනේ. තීරණයක් ගන්න වෙනවා. තේරුණේ? හ්ම් මම ඉස්සර නරක වැඩක් කළා. මොකක්ද දන්නවද? බුලත් ඉර කෑවා. දුංගලත් එක්කලා කෑවේ නිකන් නෙමෙයි. සුරා මේරේ මජ්ජ මද්ද්‍රව්‍යකුත් එක්කලා කෑවේ. මට පැහැදිලිව පේන්න පටන් ගත්තා මේකමට අහිත කරයි. මෙතනින් මද්ද්‍රව්‍යයක් ශරීරයට යනවා නිකොටින් යනවා ලේ ධාතුවත් මෙතන දූෂණය වෙලා මේ මගේ දෛනික ජීවිතය සඳහාත් බාධාවක් මට බණ භාවනා කරන්න බෑ බණක් කියන්න බෑ ධර්ම සාකච්ඡාවක් කරන්න බෑ මේක මෙලොවටත් නිර්වාණයටත් අහිත කරයි කියලා පැහැදිලිව දැක්කම වහාම තීරණයක් ගත්තා මම ඊට පස්සේ බුලත් විතර කන්නේ කියලා දැන් අවුරුදු මං හිතන්නේ 20ක් විතර ඇති 20 ඕක 15ක් විතර ඇති මට මතක ඇටියට. අද වෙනකන් තවත් මම බුලත් ටිකක් කෑවේ නෑ කන්නේත් නෑ. ඔන්න තීරණ. පුළුවන් නම් ගන්න එකයි තියෙන්නේ. තේරුණේ? ඉතින් එහෙමනම් දැන් මේක භාවනාවක් වශයෙන් අරන් යන්නේ කොහොමද දන්නවද? යමක් කරන්නටත් කලින් 17ක් තබා දෙපැත්තවත් සිටිය යුතුලු කොහොමද කියලා. දෙපැත්තවත් බැලිය යුතුලු කොහොමදයි කියා. 17ක් බලන්න කියලා තියෙන්නේ. යමක් කරන්නටත් කලින් යමක් කියන්නටත් කලින් යමක් හිතන්නටත් කලින් 17ක් තබා දෙපැත්තවත් බැලිය යුතුලු කොහොමදයි කියා. මොකද්ද මේ දෙපැත්ත? මේ දේ කලේ කිරීමෙන් මට හිතවත් වෙනවද අනුන්ට හිතවත් වෙනවද? ඒ දේවල් කරන්න එපා. මම මේ වචනේ කතා කළොත් මට හිතවත් වෙනවද අනුන්ට හිතවත් වෙනවද? ඒ දේ කතා කරන්න එපා. මම මෙහෙම හිතුවොත් මට හිත අහිතවත්ද අනුන්ට අහිතවත්ද? ඒබඳු දේවල් හිතන්නවත් එපා. මේ දේ කළොත් Tamanට හිතවත්ද අනුන්ට හිතවත්ද? ඒ දේ කරන්න. මේ වචනේ කතා කළොත් Tamanට හිතවත්ද අනුන්ට හිතවත්ද? ඒ දේ කතා කරන්න. මම මෙහෙම හිතුවොත් Tamanට හිතවත්ද අනුන්ට හිතවත්ද? ඒ දේ පමණක් හිතන්න. මෙන්න සීල භාවනාව කියන්නේ ඕකයි. ඕනෙම දෙයක් කරන්න ගිහිල්ලා වහම නවතින්න පටක් ගාලා. හිතන්න. හිතලා ඉවරලා කරන්න. යමක් කරන්නටත් කලින් 17ක් තබා දෙපැත්තවත් බැලිය යුතුලු කොහොමදයි කියා. හරි. ඊළඟට ඔයගොල්ලෝ නිදා ගන්න යනකොට ඇඳට වැටුණ හැටි නිින්ද යන්නේ ටිකක් මොනවා හරි කල්පනා කර කර ඉන්නව නේද? අද උදේ ඉඳන් මං ජීවත් වුණේ කොහොමද කියලා හිතන්නකෝ බලන්න. අකුසල භූමිය තුල මං කොච්චර වෙලාවක් හිටියද? කුසල භූමිය තුල කොච්චර වෙලාවක් හිටියාද? මට අකුසල භූමිය තුලදී මොනවද හම්බ වුනේ? කුසල භූමිය තුලදී මට මොනවද ලැබුණේ කියලා පොඩ්ඩක් හිතන්න. හිතලා Taman කැමති තීරණයක් අරගෙන නිදා ගන්න. මොකද්ද ගන්න තියෙන තීරණය? සියලු පව් හල යුතුයි කුසල් කළ යුතුයි. දිව්‍ය ලෝක යන්නද නැහැ. සිත පිරිසුදු කරගන්න. උදේ අවදි වෙනකොටත් එකපාරට මේ ඇද් දෙක ඇරි හැටි ඇඳෙන් බිමට පයින්න එපා. අවදි වෙලා හිතලා බලන්න මං ඊයේ ජීවත් වුණේ කොහොමද කියලා. අර විදිහටම හිතන්න. හිතලා කැමති තීරණයක් කරන්න නැගිටින්න. මොකක්ද ගන්න තියෙන තීරණය? සිත පිරිසිදු කර ගැනීම සඳහා සියලු පව් හල යුතුයි, කුසල් කළ යුතුයි. පින්නතුනි අවුරුද්දක් ජීවත් වෙන්න මෙන්න මේ විදිහට. අවුරුද්දක් ඔයගොල්ලෝ කොහෙද ඉන්නේ කියලා Tamanටම පැහැදිලිව අවබෝධ වෙයි. තේරුණා නේද? එන්න එන්න හොඳ ජීවිතයක් උදා වෙනවා. එන්න එන්න සිත පිරිසිදු වෙනවා. නිර්වාණය කරා ඇදගෙන යනවා. සමාජයට විශාල සේවයක් සිද්ධ වෙනවා. මීට වඩා සමාජ සේවයක් නැහැ. මේක තමයි කරන්න තියෙන ලොකුම සේවය. මෙන්න මේ විදිහට මේ මහ ජනතාව මේ සීලය අදිෂ්ඨාන කරගෙන Tamanටත් හිතවත්ව අනුන්ටත් හිතවත්ව ජීවත් වුණොත් ඊට වඩා සමාජ සේවයක් තියනවද? නෑ නේද? ඔන්න ඕකයි. එහෙමනම් මේ සීල භාවනාව එන්නේ එන්න හොඳ ජීවිතයක් උදා කර ගැනීම සඳහාත් බෞද්ධ ආර්ථික විද්‍යාව දියුණු කර ගැනීම සඳහාත් ශක්තිමත් වේවා කියන ආසින්සනයෙන් මේ දේශනාවට මම කමාවක් තියෙනවා ෆුල් ස්ටොප් එකක් තියන්නේ නැහැ. ඊළඟට සමාධි භාවනාව ගැන මම ටිකක් කියලා දීලා තියෙනවා. ඊළඟට මම දේශනා කරන්නේ ධාතු මනසිකාරයේ සහ පටික්කුල මනසිකාරය කියන මාතෘකා දෙක අරගෙන.